නමස්කාරය කියන්නේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සදනේන සද්ධින් පංචශීලං ධම්මං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 ස්වාමීන් වහන්සේ මේ පින්වත් පිරිස අද දවසේ මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධම්ම කාරණා කිහිපයකට සමන් දෙන්නට බුදුරජාණන් වහන්සේ දහම කියන ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාවන්තය බුදුරජාණන් වහන්සේගේ ධර්ම අහනකොට ඒ ධර්ම වර්ණාදෙන ඒ ධර්ම තුලින් සැනසෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන අහපු පමණින්ද සමහර ප්‍රඥාවන්ත උදවිය බුදුරජාණන් වහන්සේ සාරයෙන් ගිහිල්ලා ඒ ධර්ම හොයාගෙන යනවා. විවිධාකාර විදිහට ප්‍රඥාව තියෙන අය තමන් ජීවිතයේදී ඒ ධර්ම ගල්ප ගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන්සේ දේශනා කරන ධර්ම අපට තේරුම් ගන්නට අපි ඒ ධර්ම සාවධානව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක තමයි මූලිකම අපිට ධර්ම අපේ ජීවිතේ කරා යොමු කරගන්නට අපට අවශ්‍ය කාරණාව. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ධර්ම තමන් තුළින් තේරුම් ගන්නට ලොකු අවධානයකින් අපි අහගෙනට ඕනේ. අවධානයකින් අහලා ඒ දහම අපි නුවණින් විමසමින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අහපු දේ වචන මාත්‍රයක් තුළින් පමණක් අවසන් කරන්නේ නැතුව බුදුරණවහන්සේ වචන තුළින් ඉස්මතු කරලා දුන්න අපේ ආත්මය ගැන හොයන මේ කාරණා අපි අපි තුළින් හොයන්නට ඕනේ. මේ පින්වත් සියලු දෙනාම වගේ ගන්නවා බුදුරජාණන්සේ කුරු සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේදී මේ ධර්ම වටහාගත් අවස්ථාවේදී මේ ධර්ම දේශනා කරන මනුස්සාමි වුණා මනුස්සාමියේ හේතුව කරුණ දෙකක් ඇටියට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ඉදප්පච්චේතාව නමෝ මේ හේතුඵල ධම මේ කාම භෝගයෙන් යට වෙලා ඉන්නේ මේ ලෝකයේ කිසි පියලු ගැනීමද ඒ උතුම් නිවන කෙසේ සාන්ත සාන්තෝධ වෙන කෙසේනම් ඒ කරා යමු වේවිද කියන මෙන්න මේ හේතු නිසා බුදුරණවහන්සේ මන්දු සාමියන අපි කොච්චර ඒ දහම පැහැදිලි කරගන්න උත්සාහ කරත් අපි සියලු දෙනාම අපේ තුළ තියෙන කොටුවෙච්ච රාමුව ඔස්සේ තමයි මේ දහම හොයන්නේ බුදුරණවහන්සේ අපි තුළ ගොඩනැගිලා තියෙන මේ ලෝකයේ තියෙන විවහාර හේතු කරගෙන උපයෝගී කරගෙන හැබැයි ඒහා එකතු නොවි ඒ වචන ස්වභාවයේ ඉක්මවමින් ප්‍රඥාවට ගෝචර වෙන විදිහට චින්තනය මෙහෙවීමෙන් වටහා ගන්නට උපකාර වෙන විදිහට ඉවරණයක් තමයි බුදුරණවහන්සේ දෙන්න ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ තේරුම් ගන්නකොට සොවිය රාමෙන් ඉවත් වෙලා ඒ ධර්ම අපි අහන්නට ඕන. බුදුරජාණන්සේ කියපු විදිහට අපි ඒ ධර්ම ඇහුවොත් අපි කොටු කරගත්ත රාමු අයින් කරගෙන අපට ස්වාධීනව මේ ධර්ම තේරුම් ගන්න හිතන්න පුළුවන්. ස්වාධීන චින්තනයකින් මේ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒව නැතුව පිළිගන්නේ අපි දන්න රාම රුසිය අපි කල්පනා කරන්න ගියොත් අපිට මේ ධර්ම නිරවද තේරුම් ගන්න බැරි වෙනවා. අපි ගොඩාක් දේවල් අහලා තියෙනවා. ඒ අහමු දේවල් නිසා අපි ඒ ඔස්සේ කොට වෙලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම දේශනා කරගෙන යනකොට ධර්මය අවබෝධ කරගත්තේ අර නුවණ ඒ කරා යොමු කරන විවෘත මනසකින් ඒකට යොමු වෙච්ච මනසකින් යුක්තවහක් නිසා. අද වගේ විඩාකාර මතිමතාන්තර ඔස්සේ කොටු වෙච්ච රාමුව ඒ මුල් ලිපි තිබුණේ නැහැ. ඉතින් එහෙනම් අපි අපේ ජීවිතය තුළ වර්තමානයේ මේ ස්වභාවයේ තේරුම් ගන්නවා කියන අදහසින් ධර්මය නමට ඕනේ. ධර්මය ඇසීම විමුක්ත ආයතනය, ධර්ම දේශනාව විමුක්ත ආයතනය. ඒ නිසා හොඳට මතක තියාගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න. මේ පින්වතුන්ට මම අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන දහම් කාරණා ඇතුළත් සුදු දේශනාවක්. ඉතින් මේ දේශනාව අපි හොඳ ආකාරව සාවධානව අහන්නට ඕනේ මේක තේරුම් ගන්න නම්. බොහෝ අය මේ දේශනාව දන්නව අහලා ඇති. මේ දේශනාවේ නම තමයි ධාතු විමර්ශන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ අධිගමනවර වාසය කරන කාලයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා කුඹල් බංගව කියන කුඹල් කාර්යයේ කුඹල් හලේ වැඩ වාසය කරනවා. මෙන්න මේ විදිහට කුඹාරසලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ ගැන අහපු බුදුරජාණන් වහන්සේ ගැන අහපු එක්තරා රජ කෙනෙක් උකුසාන් කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිහිගේ අතහැරලා තමම්ම අනගාරිත වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිතය ගත කරා. ඉතින් මේ කුකුසාන් රජුව දැන් කුකුසාති සවිද්දෙක් හැටියට තමයි ජීවිතය ගත කරන්නේ. බුදුරණවහන්සේ හොයාගෙන යනවා. බලන්න මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ සමාන ප්‍රඥාවක් පිළිබඳ දහම අහලා දහම තේරුම් අරගෙන දහම අහලා ප්‍රඥාවෙන් දහම තේරුම් ගන්න අය සමහර අය ඉන්න බුදුරණවහන්සේ කියලා කෙනෙක්ගේ අහනකොට ඒ දහම හොයාගෙන යන අය. එවැනි මේ කුකුසාති රජු ඒ කුකුසාති රජු දැන් කුකුසාති පැවිදි වෙච්ච කෙනා බුදුරජාණන් සොයාගෙන යනවා. යන අතරතුරදී රාත්‍රී කාලේ නවාතැන් ගන්නට බුදුරජාණන් වහන්සේ නවාතැන් ගලන් හිටපු ඒ කුම්භකාරයන්ගේ එතෙන්ද යනවා. ඉතින් ලහනවා ඒ කුම්භකාරයන්ගෙන් මට අද රාත්‍රියේ මේ නවාතැන් ගන්නට පුළුවන්ද කියලා. ඊට පස්සේ කුම්භකාරය කියනවා මට නම් කරදරයක් නැහැ. නමුත් මේකේ කලින් සමනේ කැඩලා ඉනවා. අවසර දෙනවා නම් නවතෙන් ගන්න කියලා. ඊට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවට බුදුරජාණන් වහන්සේ කමක් නැහැ. මේ වැඩේ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ උසාවිට කියනවා. එතන බුදුරජාණන් වහන්සේ උකුසාති ආමන්ත්‍රණය කරන්නේ කතා කරන්නේ ආවසෝවාදයෙන්. පොඩි කෙනෙකුට බාල කෙනෙකුට කතා කරන විදිහට ආයුෂ්මතුනි කියලා කතා කරන්නේ. බාගින වහන්සේ දැක්කා මේ කුක්කුසාති කලගම් බැඳගෙන වාඩි වෙලා භවනා කරනවා. බුදුරණවහන්සේට හිතුණා කුක්කුසාතිට කුක්කුසාති කතා කරන්න ඕනේ කියලා. බුදුරණවහන්සේ අහනවා කුක්කුසාතිගෙන් ඔබ කවුරු මුදසා පැවිදිුවේ? ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ කුමන දහමකට රුචි කරනවාද? කියලා බුදුරණවහන්සේ කුක්කුසාතිගෙන් අහනවා. කුක්කුසාති කියනවා අත්තාවසෝ සමනෝ ගෝතමෝ සාපේකුත්‍රෝ සාපේක කුල පුත්තෝ එවත්නි සමනේ සමනත්තේ ඉන්නවා ශාන්ති කුලයේ නික්මන පැවිදි වෙච්ච පිළිගත කරලා පැවිදිච්ච සමනේ ඉන්නවා ඔහුට මෙන්න කීර්තිනාමයක් කියලා. ඔහු අරහං සම්මා සම්බුදු විද්‍යාලයෙන් සම්බන්ධ කරන කීර්තිනාමයක් කියනවා. මෙන්න මේ කුලපුත්‍රයා උදෙසා තමයි මම පැවිදුනේ. ඒ කුලපුත්‍රයාගේ බුදුරජාණන් වහන්සේගේ දහමටයි මම රුචි කරන්නේ. ඔහු තමයි මගේ ශාස්ත්‍ර මහන්සිය රැඳෙන්නේ කියලා උපසාදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එයා බුදුරජාණන් වහන්සේ උපසාදීගෙන් අහනවා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාලේ කොහෙද වැඩ සිටින්නේ? ඔහු මේ කාලේ වැඩ සිටින්නේ උත්තර ජනපදයේ සාමත්තික නගරය කියනවා. අන්න ඒක තමයි ඒ උතුම් බුදුරණවහන්සේ මේ කාලේ වැඩ වාසය කරන්නේ කියලා කුප්පසාති බුදුරණවහන්සේ පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා කුප්පසාති බුදුරණවහන්සේ මහණ නුඹ ඔයිට කලින් මේ භාග්‍යවතුන් වහන්සේ දැකලා තියෙනවා. ඔබ දැක්කොත් හඳුනනවා කියලා කුප්පසාති ගින් බුදුරණවහන්සේ අහනවා. බුදුරණවහන්සේට ආවසෝ ආමන්ත්‍රණය කියන්නේ බහල කෙනෙකුට ආමන්ත්‍රණය කරන විදිහට කතා කරනවා එබැවින් මම මේ වහත් විදනවාස දැකලත් නැහැ. දැක්කත් මට හඳුනගන්නත් බැරි වෙයි කියලා බුදුරණවහන්සේට ලොකු සාන්තිය දෙනවා. භාග්‍යවතුන් වහන්සේට කල්පනාවක් ඇති වෙනවා මේ කුල පුත්‍රයා මා උදෙසා පැවිදි කෙනෙක්. ඒ නිසා මේ කුල පුත්‍රයාම දහම් දෙසනට ඕනේ කියලා බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනවා. බුදුරණවහන්සේ දුක්ඛ සාධක කියනවා ධම්මන්තේ දීපු දේශිස්සාමි තං සුනාහි සාදුකම් මනස්කාරෝ මහසිස්සාමි මහණෙනි මම නුඹට ධර්මයක් දේශනවා ඔබ ඒක හොඳට අහන්න ශ්‍රවණය කරන්න හොඳින් මනස්කාර කරන්න කියලා බුදුරණවහන්සේ ඔන්න මේ ධර්මය දේශනා කරන්න දෙයක් වෙනවා ඒ නාමයේ කුසාරි කියන හොඳයි ඇවැත්නි එහෙනම් කියන්න මම ඔබ කියන එක අහන්නම් කියලා. ඒතර බලන්න බුදුරණවහන්සේ කියලා නොදැන බුදුරණවහන්සේ ආමසෝපවාදයෙන් කතා කරමින් දැන් ධර්ම අහන්න සූදානම් වෙනවා. කාමී ප්‍රඥාවන්ත කෙනාගේ නුවණ. එයා මේ ධර්ම අල්ලන්නේ හැටි. බුදුරණවහන්සේ දැක්කෙත් නැහැ. බුදුරණවහන්සේ තමයි ඉතිරි වෙන්නේ. ආ බුදුරණවහන්සේ දන්නේත් නැහැ. අන්න බුදුරණවහන්සේ ධර්ම දේශනා කළා ඉවරුණාට පස්සේ තමයි මේ බුදුරණවහන්සේ කියලා ධර්ම තුලින් දැකලා කයෙන් බුදුරණවහන්සේ ඇහැ ඉදිරියට දැක්කා ඒ වගේම හටහඬත් ඇහුවා ඒ ධර්මත් අහන ධම්ම බුදුරණවහන්සේට දැනෙන්නේ ඒ දහම වටහාගෙන තමාතුලින් දහම දැක්කට පස්සේ අය කවුරුත් කියන්න වඩාමක් ඇති වුණා නෑ තමන්ම තේරුම් ගත්ත මේ තමයි බුදුරණවහන්සේ කියන්නේ එහෙනම් බුදුරණවහන්සේ කියලා අර විරු මේ ප්‍රකටවන්නේ අර බාහිර හයකට හෝ බාහිර දෙයකට නෙමෙයි දහම තුලින් දහම දැකීමත් එක තමයි සැබෑවට බුදුරණවහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ එතනම් අපිට අපි බුදුරජාණන් වහන්සේ කියලා සරණ යන්නේ මනුස්ස ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිසෙක් ශ්‍රේෂ්ඨ උත්මී මහා ගුණයන් වලින් යුක්ත විශාල හැකියාවක් තියෙන අන් අයගේ විශාල කරුණාවක් තියෙන ශ්‍රේෂ්ඨ උත්මී සරණ යන්නේ අපි යම් කිසි දවසක ධහම දැක්කද ධහම වටහාගත්තද එදාටයි බුදුරජාණන් වහන්සේ කියන සැබෑම උත්මයන් වහන්සේ අපට දකින්න පුළුවන් වාක්‍යයක්. ඔන්න අපි මේ දේශනාව හොඳින් ඇහුවොත් අපට මේ තුලින් අපි අභ්‍යන්තරේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි. එතකොට මේ කුකුසාදී බුදුරණවහන්සේගේ මේ දහම ඇහුවේ බුදුරණවහන්සේ බවවත් දැනගෙන නෙමෙයි බුදුරණවහන්සේ ශ්‍රාවකයෙක් බව දැනගෙන නෙමෙයි නැත්නම් ආවසවාදයෙන් කතා කරන්නේ එහෙම නොදැන අහපු දහම ප්‍රඥාව තුලින් වටහා ගත්ත නිසා ඔහු සැබෑ බුදුරණවහන්සේ සරණ ගියා. එහෙනම් අප අපි ඒ විදිහට මේ ධර්ම ඇහුවොත් අපට පුළුවන්කමක් ලැබෙවි සදහැවටම මේ ධර්ම තුළින් තමගේ ජීවිතයේ තේරුම් අරගෙන සදහැවට බුදුරණවහන්සේගේ ශ්‍රද්ධාව පැහැදිලිමත් කරගන්න. ච ධාතු අයම් වික්කු පුරිසෝ ච පස්සායතනෝ අටාස් මනෝභවිකාරෝ චතුරාධිඛානෝ යත්තචිතං මනුස්සෝ නප්පවත්තන්ති මනුෂ්‍යව කෝපන නප්පවත්ත මානෝනි සන්තෝෂි විච්ඡති සංඥා නප්පමජ්ජේය සත්‍යමනුලක්ඛේය ශ්‍රාගමනුලෝකේය සංකිනේසෝ සික්ඛේයාදී අයං උද්දේශෝචේ දහප්පි මහංගස්සේ දැන් මුලින් පැහැදිලි කරේ ලස්සන කතාවක්. එතකොට මේ කතාවට අපි හරි රසයි ඒක අහගෙන ඉන්නවා. මෙතෙන් පස්සේ තියෙන්නේ කතාවක් නෙමෙයි. නුවණ පිළිගෙන කෙනාගේ ප්‍රඥාව තුළින් අත්දකින්න දෙයක්. ඒ නිසා මේ දේශනාවේ සාරය හරය කතන්දරේ මේ සාරය හරය මෙතන ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒ කතාව තුළින් අපිට ඉස්මතු කරගන්න පුළුවන්කමක් ලැබුණා. කොහොමද? සැබෑවට බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන් ගහම මුල් කරගෙන කියන වගේ. එහෙනම් බුදුරජාණන් වහන්සේව ගහම මුල් කරගෙන දකින්න පුළුවන් අපි මේ ගහම නිවැරදිව තේරුම් ගත්තොත්, නිවැරදිව වටහා ගත්තොත් අන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දකින්න. මේ දහම රසවත් දේවල් කතාවට වඩා අපට වැටහෙනකොට සාමාන්‍ය කෙනෙකුට කතාවක් කියනකොට රසවත්. නමුත් ප්‍රඥාව ඇති වෙනකොට ඒ කතාවට වඩා රසවත් කියන මන්ද දහම වැටහෙනකොට. ච ධාතු අයම් වික්ඛු පුරිසෝ. ච පස්සායතෝ. මහන පුරුෂයා කියන්නේ ධාතු මාත්‍ර හයක්. ස්පර්ශායතන හයක්. අටහස් මනෝපවිතාරෝ 18 දැනට විදේශීම. චතුරාදිත්‍යාන අදිස්ථාන හතරක පිළිදලා අදිස්ථාන හතරක් තියෙනවා යන්ත්‍රිකම් මඤ්ඤුස්වානක් පවත්තන්නේ. ඒ අදිස්ථාන හතර පිළිදට පස්සේ මඤ්ඤනාවක් පවත්තන්නේ නැහැ. මනුෂ්‍යයෝ කරන නපවත්තමානෝ මඤ්ඤනාම පවත්තනකොට මුනි සන්තෝෂ උච්චකී මුනිවරයා සනස්නා නිවනා කියලා කියනවා. පඤ්ඤා නප්පමණ්ඩේ ප්‍රඥාව කියන ප්‍රමාදී බවට සත්‍ය මනෝරක්තිය සත්‍ය කියන්නේ රකින්න සත්‍ය රකින්නම චාරු මනෝරෝධේ අතහැරීම පුරුදු කරන්න ත්‍යාගයෙන් මේක වඩන්න සම්පීඩියෝසෝ සික්ඛියාදී සංසිදීන තියෙන්නේ මෙන්න මෙන්න මේක තමයි දහතු වල මාතුකා ටික මේක වන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් විස්තර කරන කාරණාවේදී අපි සාමාන්‍ය දන්න න්‍යාය කුස්ති තමයි මේක පටන් ගන්නෙ. හැබැයි ඊට වඩා දෙයක් අපට හිතන්න ඕන දෙයක් මේ පරියාය වල කියනවා. ඒක නිසා හොඳට චින්තනය මෙහෙवला නුවණ මෙහෙवला මේ කාරණා ගැන කල්පනා කරන්න. ඒ ධාතුන් වයන්නේ පුරිසෝතිකෝ පරිණතන උත්තං කිංකේතං පටිච්චසමුප්පාදං මම මේ ධාතු මාර්ග හැක් කියනවා කියලා අදාලා ඒ කුමක් මිනිසද පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු ධාතු හය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හය මෙන්න මේ සඳහා තමයි ධාතු හයක් කියනවා කියලා කිව්වේ ච පස්සායතනෝයම් වික්ඛු පුරිසෝ කිය ඉතිකෝතම් පණිතං උත්තම් කිච්චේතම් පටිච්ච උත්තම් මොකද මේ පස්සායතන හයක් තියෙනවා කියලා වදාලේ චක්කු සම්පස්සායතන සෝත සම්පස්සායතන ගහන සම්පස්සායතන ජීව සම්පස්සායතන කාය සම්පස්සායතන මනෝ සම්පස්සායතන මෙන්න මේ ඇස කන නාසය දිව කය මනස කියන ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හයක් මෙන්න මේක තමයි ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ. ධාතු 6 කිව්වා ස්පර්ශ ආයතන 6 කිව්වා. අටහස් මනෝපවිචාරය පුරිසෝතිකෝ පණේතං උත්තං කීකේතං පටිච්ච උත්තං. මොකද මේ හිත හැසිරෙන දැන් 18 කියලා කිව්වේ. ඔන්න ඒක විස්තර කරනවා. ආයෙ හොඳට මතක තියාගන්න මේ දේශනාව තුළදී ලස්සන පිළිවෙලක් කියනවා. මුල මැද අග පිළිවෙලක් කියන පිරිසිදු ලස්සන පරියායකින් යුක්තවයි නුවණ වැඩෙන විදිහටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා අපට මුල ඉඳලා පටන් ගත්තාම ක්‍රමානුකූලව හිතන්න ඇති මේ ධර්ම තුළින් ඉවර වෙනවා. ඔන්න හිත හැසිරෙන දැන් ගහාට මොකද? චක්කුණ රූපං විස්වා සෝමනස්සක්කාණිය රූපං කෝචර. දොමනස්සක්කාණිය රූපං කෝචර. උපේක්ඛක්කාණිය රූපං කෝචර. ඇසෙන් රූපය දැකලා සෝමනස ඇති වෙන ආකාරයට දැක්වෙනවා. ධම්ම සැති වෙන ආකාරයට ඇසෙනවා. උපේක්ෂා ඇති වෙන ආකාරයට ඇසෙනවා. සක්කුණා රූපන් විස්වා ඇතින් රූපයක් දැක සොම්නස ඇති වෙන ආකාරයට ධම්නස ඇති වෙන ආකාරයට උපේක්ෂා ඇති වෙන ආකාරයට ඇසෙනවා. එතකොට අවස්ථා තුනයි. ඊළඟට සෝතේන සද්දං සුත්වා කයින් සම්බ්දයක් අහලා සොම්නස් ඇති වෙන ආකාරයට ධම්මස් ඇති වෙන ආකාරයට උපේක්ෂා කරන ආකාරයට ඇස් වෙනවා. මේ විදිහට ඇස කන නාසය දිව කය මනස කියන හය තුළ තුන ආකාර ගානි 18යි. මෙන්න මේක තමයි මේ හිත හැසිරෙන දැන් පුරුෂයාගේ හිත හැසිරෙන 18යි. චතුර අදිත්‍යාන වයන් වික්කු පුරිසෝති ඉතිකෝ පණිතං උත්තං හිංජේතං පටිච්චේ. මොකද මේ අදිත්‍යාන හතරක පිළිසලා පීඩනවා කියලා කියන්නේ. අදිස්ථාන හතරක් පීඩනවා කියනවා. අර අදිස්ථාන හතර අදිස්ථාන හතරක පිළිච්ඡාම මඤ්ඤණා පවත්තන්නේ නැහැ කියලා කියනවා. අදිස්ථාන හතර පිළිච්ඡේට පස්සේ. අදිස්ථාන හතර පිළිච්ඡාම මොකක්ද කියන්නේ? හතර තමයි පඤ්ඤාදිස්ථාන, සත්‍යාදිස්ථාන, කාගාදිස්ථාන, උපසමාදිස්ථාන. මේකට හැදිරි කරා මාතෘකා උද්දේශයේදී සත්‍යඥාව ප්‍රමාණීයෙන් සත්‍ය රකින්න ත්‍යාගයේ ඉක්මන ත්‍යාගයේ පුරුදු කරන වඩන්න සංසිඳීම ඉක්මන. එතකොට මේ විදිහට අදිෂ්ඨානතර පිළිදෙපු කෙනා මුළු සන්තෝෂී ඉන්නවා. මඤ්ඤණා පවත්තන්න නැතුව මඤ්ඤස්වන පවත්තන්ති මඤ්ඤණා පවත්වා සංසිඳුණු මුනිවරයා කියලා කියනවා මේ අදිෂ්ඨාන හතරේ පිළිදෙපු කෙනා. ඔන්න එතකොට මෙතන යම් කරුණු ටිකක් විස්තර කළා. දැන් මේක තමයි සාමාන්‍යයෙන් අර මාතෘකාවේ කරපු ටික විස්තරය. එතනින් පස්සේ ඔන්න විස්තර කරනවා ප්‍රඥාවෙන් අප්‍රමාදී වන්නේ කොහොමද කියන වග. දැන් මේ දේශනාව කරගෙන යනකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ කාරණාව තුළින් බුදුරණන් වහන්සේ උපදේශයේදී ඉස්තර කරපු කර්ම කීපයක් තිබ්බා. ධාතු මාත්‍ර 6යි, ස්පර්ශ ආයතන 6යි, ඉතහැසරණ 18යි කියලා කරුණු ටිකක් තිබ්බා. අදිස්ථාන හතරේ පිළිපිටියම මඤ්ඤණා පවත්තන්න නැතුව අපු සාන්ත මුනිවරයා වෙනවා. එහෙනම් මේ කරුණු සියල්ලක්ම මේ තුල අන්තර්ගත වෙන්න ඕනේ. හැබැයි මේ වචන ටික ඔක්කොම මේකේ නෑ. මේක නමුත් අන්තර්ගතයි. ඒක වටහා ගන්නත් අපිට නුවණින් විමසන්න වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මේක දේශනා කරගෙන යනකොට අනිත් ධාතු 6 කියන එකත් ස්පර්ශ ආයතන 6 කියන එකත් ඉතිහාසයෙන් 18 කියන කාරණාවත් ඒ වගේම අදිස්ත්‍යන හතර තුළ හික්මෙන් පිටියාම සාන්ත මුල්ලරේ වඩ පස්වෙනි විස්තර කරනවා ඒ තුළදී මේ කාරණා ටික කොහොමද දෙන්නට ඇතුළත් වන්නේ කියන එක අපට තේරුම් ගන්න වෙනවා. ඔන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන ඉති පැහැදිලි කරනවා. දැන් ප්‍රඥාව කියන්නේ අප්‍රමාදී වන්නේ. කොහොමද ප්‍රඥාවෙන් අප්‍රමාදී වන්නේ? කතංච වික්ඛු අඤ්ඤං නප්පමන්ති. චෛමා වික්ඛු දාපියෝ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු විඥාන ධාතු. මහාන ධාතු හයක් කියනවා. දැන් මේ හය විතර කරන්නේ ඔන්නේ හය ඔස්සේ අප්‍රමාදී වෙන හැටි ප්‍රඥාව වලින් අප්‍රමාදී වෙන විස්තර කරනවා. මෙතන මම මේ පින්වතුන්ට හිතන ඕන වැටක් ඉවර වෙන්න ඕන නිසා මම මේ කාරණා මතක් කරලා දේශනා කරගෙන යන්න. දැන් ධාතු මාත්‍රය විස්තර කරගෙන යනවා. ධාතු 6 වගේම නිස්පස්සායන හැදුත් පැහැදිලි කරලා බුදුරජාණන්. නමුත් එක වචනයක්වත් මෙතන නිස්පස්සායන ගැන කියන්නේ නැහැ. මේ දේශනාව අවසන් වෙනකම්ම නිස්පස්සායන ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කරපු පරියාය තුළ ස්පර්ශායතන වල ස්පර්ශායතන ටික අන්තර්ගතයි. මොකද නැත්නම් නිකම් බුදුරජාණන්සේ කාරණාව කියන්න අවශ්‍යතාවයක් නැහැ. ස්පර්ශායතන 6 මේ පරියාය තුළ ඉස්මතු විය යුතුයි. නමුත් බුදුරණවහන්සේ වචන ඔස්සේ කාරණා කියන්නේ. ඔන්න එහෙනම් මේ දේශනාව කරගෙන යනකොට වටහා ගන්න උත්සාහ කරන්න මේක කොහොමද අපි මේ සියලු කාරණා අන්තර්ගත වෙලා මේක වටහා ගන්න කියන එක. හදනවා ජීවිත පතවිලහ. දැන් මොන පටන් ගන්න කොතනින්ද ප්‍රඥාවෙන් අප්‍රමාදී. ප්‍රඥාව අප්‍රමාද වෙන්න පටන් ගන්න තැනදී ඔන්න මුලින්ම විස්තර කරපු ධාතු 6 පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ධාතු 6 වෙන පඨවි ධාතු. පඨවි ධාතු කිය ආධ්‍යාත්මිකාන්‍ය භාගයක්. පඨවි ධාතු කියනවා ආධ්‍යාත්මික භාගයක්. හතමාධ්‍යික ආධ්‍යාත්මික පඨවි ධාතු. මොකද ආධ්‍යාත්මික පඨවි ධාතු? හොඳට මේ කියන එක මුලින්ම රසට අහන්න. දැන් අපි අහගෙන හිටපු එකක් වෙන්න පුළුවන් සමහරට. නමුත් ඊට වඩා දැන් උදේ ඉස්මතු. ඒ නිසා මේ කියන වචනය ආශාවකට අහන්න. මේ විතර ගැන ප්‍රඥාවෙන් අප්‍රමාදී නෑ. මොකද ආධ්‍යාත්මික පටවි ධාතුව. යන් අජ්ජත්තං පච්චත්තං සක්කලං පරිණතං උපාදිනං සියතිලා. යම් ආධ්‍යාත්මික තමා කියලා ගොරෝසු හදගතිය යුක්ත උපාදින වූ යමක් නැද්ද? ආධ්‍යාත්මික වූ තමා කියලා ගත්ත හද ගොරෝසු උපාදින වූ අවදාන උපාදින වචනයක් තියෙනවා. හොඳට මතක තියාගන්න දේශනාවේ කියන පරියායවත් ටික. ආධ්‍යාත්මික කියලා ගත්ත සමාව කියලා ගත්ත තදගතිය ගොරෝසු ගතිය යුක්ත උපාදීන උනේ. කොයි වගේ දේවල්ද? කේස් ලෝ නියත කේසා ලෝමා නකා දන්තා කටෝ මනසන් ආහාර වර්ගයක් දෙමින්ෙන් වස්කම් හදියන්න කරන කිලෝ මකම් එකක් පම්පාසන අන්තන් අන්තුණා උදවියන් කරේසා. ඔය ටික නම් අපි දන්නවා. එතකොට මෙතන විස්තර කරා පඨවි ධාතු කියන්නේ මොකක්ද? ආධ්‍යාත්මික බාහිර දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික ප්‍රතිජාල කියන්නේ මොකක්ද? කෙස්රම් වේදත් කියන එක නෙමෙයි ඉතල කරේ. මොකද ඉතල කරේ? යන්න අධ්‍යාත්මං පඤ්චත්තං කක්කරං කයිලතං උපාදී. ආධ්‍යාත්මයේ තමා කියලා තද ගොරෝසු උපාදිතයක් කරනවා. ඒකයි ආධ්‍යාත්මික ප්‍රතිජාල කියන්නේ. කොයි වගේද හරියට? කෙස්රම් වේදත් සම්මා මෙහෙම කියලා කියනවා. යන්නා පණඤ්ඤම්පි කිංච අධ්‍යාත්මං පඤ්චත්තං කක්කලං කයිලතං උපාදීනා තවත් යම් කිසියක් ඇයිදා කියන්නේ එක තමන් කෙරෙලත් තද ගොරෝසු වලින් යුක්ත උපාදින විදියක් ඒ සියල්ලම ආධ්‍යාත්මික පටවි ධර්ම. එතකොට ආධ්‍යාත්මික පටවි ධර්ම කියලා කිව්වේ කේස්ලොම් නියද සම්මස්නහර කියන එක උදාහරණයක් උපමාවක් ඒ වගේ දෙයක් කියලා කියනවා. මොකද අපි ඒක ගොරෝසු අපට ප්‍රකට වෙන දෙයක් ඒක. ගොරෝසු අපි මම කියලා ගත්ත දෙයත් එක්ක ප්‍රකට වෙනවා. තවත් යම් සිටියක් නැද්ද? තමා කියලා ගන්න තද ගොරෝසු උපාධිමනි. අන්න ඒක තමයි ආර්යවත්නික පටවි ගමන. යම් අයං මුත්තේ දික්ක අධ්‍යත්තං අධ්‍යත්තික පටවි ගමන. මේකයි වික්ෂු ආර්යවත්නික පටවි ගමන. මොකද ආර්යවත්නික පටවි ගමන කියන්නේ? කෙස්සම් නේද සම්මාසනහල කියලා කියන්නේ. අධ්‍යත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදී. ආධ්‍යාත්මයේ තමා කියලා ගත්ත ගොරෝසු තදගතියේ උපාදින වූ ස්වභාවයක් යයි ආධ්‍යාත්මික පටවිල. කොයි වගේ දේවල්ද? කෙස්ලොම් නියදත් වගේ දේවල්. යාතිය කොබන අජෛතිකා පටවිලහතු, යාති බාහිරා පටවිලහතු. මහන යම් ආධ්‍යාත්මික පටවිලහතුවක් යම් බාහිර පටවිලහතුවක් පටවිලහතු ඒ වේසා. මේ දෙකම පටවිලහතුමයි. ප්‍රශ්නයක් ඇති වුණ නැති මෙතන. බුදුරජාණන්සේ විස්තර කරන්න නැත්නම් මොකද? පඨවි ධාතු විස්තරය. පඨවි ධාතු කියන්නේ මොකද? ආධ්‍යාත්මිකයි බාහිරයි. දැන් විස්තර කරලා අධ්‍යාත්ම පඨවි ධාතු කියන්නේ. මොකද අධ්‍යාත්ම පඨවි ධාතු යම් අධ්‍යාත්ම පංචත්තක් කලක් කරගෙන උපාදීන උදමක් කියන්නේ ඒක ආධ්‍යාත්ම පඨවි ධාතු. ඉතින් බාහිර විස්තර කරේ නෑ. බාහිර විස්තර දැන් බුදුරජාණන්සේ දේශනා කරනකොට දහම් පරයයක් කියනකොට ඒ සියල්ලම ඉස්මතු කරනවා. මෙතන බාහිර පඨවි ධාතුව විස්තර කරේ නැහැ. එහෙම නොකර කියලා බුදුරණන් වහන්සේ කියලා මොකක්ද? යම් යක් ඉස්තර නොකර කියනවා අයමිති විකු අධ්‍යාත්මිකා පටවි ධාතු මේකයි ආධ්‍යාත්මික පටවි ධාතු යාචී කෝපන අධ්‍යාත්මිකා පටවි ධාතු යාච බාහිර පටවි ධාතු යම් ආධ්‍යාත්මික පටවි ධාතුන් කියන්නේ යම් බාහිර පටවි ධාතුන් කියන්නේ ඒ දෙකම පටවි ධාතු තමයි එතකොට දැන් මේ භාගයේ මේ කුක්කුසාරණාන්සේ භාගයේ කොහොමද දැනගන්නේ අනුචිත නොකරනවා මෙතන අපට හිතන කාරණාවක් තියෙනවා. ඒක කල්පනා කරලා බලන්න. ඊළඟට කියනවා මේ දෙකම බුදු පටව ජාතකමයි. තම මේ තමම නේතුමයි නමේසවත්තා. මේ මම නෙමෙයි මගේ නෙමෙයි මට ඉන්නේ. හැබැයි මුනිදානේ කියන්නේ කොහොමද? තම මේ නේතමම නේසමස්ති නමේසවත්තා. ඒ වෙන්න නගහපොත සම්පන්නය දක්වනවා. මෙන්න මෙන්න මනා ප්‍රඥාවෙන් දකින්න. මම නේ මගේ නේ මට ඉන්නේ කියලා කල්පනා කරන්නේ කියන්නේ. යතහ භූතං සම්මප්පඤ්ඤය ඉදත්තබ්බං සංවේ තමමනේ සමස්තනේ මේකවත්තාති. හටගත්තේ ආකාරي මහා ප්‍රඥාවෙන් දකින්න මමනේ මගේනේ මටයි කියන්නේ. ඒ වේදන යතහ භූතං සම්මප්පඤ්ඤය හිස්වා මේ විදිහට මනාප රසහත් මේ ප්‍රඥාවෙන් දකිනකොට පටවි දහතු ආයි නිබින්දති පටවි දහතුවට කලකිරෙනවා. පටවි දහතුවා චිත්තං විරජ්ජති. පටවි දහතු ඉස්සයි. ඔන්න මෙතන බලන්න ටිකක් කල්පනා කරලා කල්පනා කරන ගොඩක් කාරණා මේ තුළ තියෙනවා. දැන් මේ කාරණාව මතු කරපු නිසා මෙතනින් මේ විදිහටම තමයි ආපෝ තේජෝ වායෝ ආකාශ විස්තර කරන්නේ. ඒ තමයි මේක කාරණා වුණගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න ගන්න. මේ බිඳුන හයක මුලපායයි සූත්‍රයේ මුලපාය සූත්‍රයේ තුලදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සීක එන උදජ්ජනය අසීක කියන සාමාන්‍ය වශයෙන් ප්‍රධාන තුනක් ගත්තොත් පඨවි දකින්න හැටි. උත්තරජනය දකිනවා පඨවි මඤ්ඤති. පඨවිය කියලා ගන්නවා. පිළිවෙතයි පදගතියක් ඇතයි කියලා ගැනීම උත්තරජනයක් කියනවා. ඒක පඨවි මාමඤ්ඤති. පඨවි කියලා ගන්නවා නම් විදානයක් කියනවා. එපාක විදානයක් කියනවා. ඉතින් අපේ ආසනවාසී පඨවිය නමනවා. එතකොට දැන් මෙතන බලන්න කල්පනා කරලා මේ අන්තර්ගතයේ හිතන්න ඕන මොකද්ද? ස්පර්ශ ආයතන හය ගැන කාරණා. ඊළඟට තමයි මම ඒක හිතනවන පැත්තක් දුන්නේ. ඊළඟට තමයි මේ අන්තර්ගතයේ තුලදී මම කිව්වා බාහිර පටවි ධාතුව ගැන හිතන්න වෙනවා. හැබැයි මේ දෙකම බුදුන් වහන්සේ කියලා ඒක නමකට හිතන්න පැත්තක් හිතන්න කාරණා තියෙනවා. මොකද අපි ගන්නකොට පටවි කියලා මේ විදුලි පටවි. අපිට හිතෙන්නේ ඔක. අපිට බාහිරව අපිට ලෝකයේ සේක නොවන සේක නොවන සේක වෙන තාක්කල් අපිට බාහිර තමයි මේ දේ කරවන්නේ. පින්වතුනි මේ පටවි කියන්නේ පදවල කියන්නේ යන් මධ්‍යස්ථ මධ්‍යාත්මික පටවිය කිව්ව අධ්‍යත්තම් පත්‍යත්තම් කියන කාරණාවක් සකලං පරිගත. සකලං පරිගත. හදව කුරුස්සනවා. තද ගොරෝසුකමේ ප්‍රකට වෙන මොකද? කය නේ අපි. අතින් ඇල්ලුවා. ප්‍රකට වෙන්නේ. නමුත් අපි ගන්න නැද්ද මේ ඇහින් දකිනකොට මේක පට වෙන්නේ. ඉතින් අපි ගත්ත එක වැරදිද? එතකොට එහෙනම් බලන්න පටවි කියලා ගැනීම විස්තර කරන ආධ්‍යාත්මය. මොකද යම් අධ්‍යාත්මම් පච්චත්තම් කක්කලම් කලිකතම් උපාදීනවා. උපාදානය ඕනේ අපට පටවි කියලා ගන්න. ආධ්‍යාත්මත් දැන් අපි ආධ්‍යාත්මික භාවය අතහැරලා පටවි කියලා ගන්නට අපට උපාදාන ඕනේ. උපාදාන කතා කරන කියන්නේ කොතනද? උපාදාන කියන්නේ කොහොමද? චක්කු සංපස්සය, සොත් සංපස්සය, ගහන ජීව කාය මන සංපස්සය නැතු උපාදාන වෙනවද? උපාදාන කියන සංපස්සය තමයි. එහෙනම් මෙතන සංපස්සය කතා වෙන්නේ නැද්ද? සංපස්සය කතා. එතකොට දැන් බාහිර කටයුතු හසු කතා වෙනවා. ආධ්‍යාත්මික කියලා කියන්නේ යමකට සාපේක්ෂ. අපි ගන්න දේ අනුව. අපි ගන්න දේ යමක් ආධ්‍යාත්මික අනිතම බලන්න. බාහිර. මුංචි උදාහරණයක් කියනවා කියන්නම්. අපි සාමාන්‍ය ආයතන දෙක ගත්තොත් ඇහැට මගේ අත පේනකොට බාහිරයි. ඇහැට රූපේ බාහිරයි අර කියන්නේ. නමුත් මගේ කය හැදින මම ගන්නකොට මේක මගේ අත ආධ්‍යාත්මික. යමකට යමක් සාපේ. ඉතින් අධ්‍යාත්මික පටවි කියලා කිව්වට පස්සේ අධ්‍යාත්මය කියන එකට සාපේක්ෂව අනිත් එක බාහිර. උපාදින්න අජත්ත අජත්තම් පච්චත්තම් කියලා ගත්ත දේ සාපේක්ෂව මනියදී බාහිර. එතකොට අජත්තෝ වචන්තෝ දෙක මොකද? කක්කලන් හරියට උපාදින්නේ මතකයි. කක්කලන් හරියට ගන්න. අද ගොරෝසු ස්වභාවයක් උපාදානීය නිර්මාණය වෙච්ච දෙයක්. මම යමකට ආධ්‍යාත්මිකයි. දැන් මම කිය ඇඟේ කියනකොට ටෙස්ටිං මම මගේ කියනවා. අයි මනම මම පාන්නේ යම් අපි ඒ මම ගන්න දේ අනුව. ඒක නිසා ඒ කාන්තියෙන් අපට බාහිරයට පනවන්න බෑ. තමන් දකින න්‍යායට අනුව තමයි තමන් ගන්න ආධ්‍යාත්මික අනුව තමයි අනිත්‍ය බාහිරය. තමන් යමක් ආධ්‍යාත්මික කියලා ගන්නවද ඊට සාපේක්ෂව අනික බාහිරය. හැබැයි මේ දෙකම උපාදී නැති කරට ගන්නවා. අපිට පඩවි කියන යමක් අහු වෙන්නේ ඒ සියල්ලන් උපාදානෙන් හටගත්තා. එතකොට මෙතන පැහැදිලි කරන මේ දෙකම එකම සටහනක්. නමුත් අපට එහෙම ගෝචරුනේ නැත්තේයි. අපි ආධ්‍යාත්මිකයි, බාහිරයි කියලා බෙදා ගැනීමක් ඇති වුණ උපාදානෙ නිසා. මේක මම දකින්න කියන්නේ බාහිර එක මම නෙවෙයි කියලාවත් නෙවෙයි. මෙතන කියන්නේ මම නෙවෙයි කියලාවත් නෙවෙයි. මේ දෙකම මුදු එක ස්වභාවයක්. එකම එකම පටවි ධාතුමයි. ඊළඟට කියනවා මොකද්ද? හටගත් දේ ආකාරයෙන් දකිනකොට මම නෙමෙයි මගේ මට ආයේ නැහැ කියලා අන්න මනා ප්‍රඥාව දක්වනවා. එහෙම දකිනකොට මොකද? පටවි ධාතිය චිත්තං විරාජී. පටවි ධාතුව හස්තය ඇලෙන්නේ නැහැ. ඒහා එකතු වෙන්නේ නැහැ. ඒ පටවි ධාතුව කියන්නේ කුමක්ද කියන කාරණාව අන්න ඔහු පතවි ධම්මතුලෙහි සකස් වීම අල්ලගන්නවා. පතවි ධම්මතුව සකස් වෙනවා කියලා කියන්නේ පරමාණුට එකතු වෙලාවක් එහෙම නැත්නම් අපි කතා කරන බාහිර ලෝකයේ මොනවාරි උදාස්තිකාරී මොනවාද එකතු වෙලාවක් කියන අර බාහිර භෞතික දේත් කතා කරන දේ මේක තියෙන්නේ කොතනද? මේක තියෙන්නේ උපාදානයක්. උපාදානින් නිර්මාණය වුණාට පස්සේ මම කියලා අපි මේක සාපේක්ෂව භාගය කියලා දාලා ඒ දැම්පතින් අපි අරෝ කියලා මේක පටවි කියලා. අපි මේ දෙකම බෙදාගෙන අපි ආයෙත් එක දාගෙන කොච්චර මුලාවකට කොච්චර අනවබෝධයක් නිසා අපි මේ ලෝකයේ තුල සත්‍ය කියලා ගන්නවා. එහෙම බෙදාගත්ත දේ අපි බලනවා මේ මෙතන මම නෙමෙයි මේක මගේ නෙමෙයි මේක මට ආйти නැහැ. මේක කියන්නේ මේ වගේ එකක් මේක කියන්නේ මේ වගේ දෙයක් වෙන වෙනා වෙන වෙනා අපි තවත් සංකල්ප ඔස්සේ දානවා මිසක් අපිට කවදාවත් පටවි ධාතුව කියන එක උපාදානයෙන් නිර්මාණය කළ විදිහේ උපාදානයත් එක්ක නිර්මාණය වෙන්නේ හැටි දැක්කොත් ඔව් දකින්නේ මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ කියලා දකිනවා මම කියන කාරණාව මේ බොරු පදනමක් බව යථා භූත වශයෙන් දකිනකොට ඔන්න දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන ආකාරය විස්තර කරගෙන යනකොට දැන් පඨවි ධාතුව කියන එක විස්තර කරා. මොකද ආපෝ ධාතුව කියන්නේ? ආපෝ ධාතුව සිය ආධ්‍යාත්මික සියාපාදික ආපෝ ධාතුවත් ආධ්‍යාත්මිකයි වාචයයි කියනවා. අදමාජික ආධ්‍යාත්මික ආපෝ ධාතුව මොකද ආධ්‍යාත්මික ආපෝ ධාතුව? යම් අධ්‍යාත්ම පච්චයන් ආපෝ ආපෝගතම් උපාදින්නා. යම් ආධ්‍යාත්මික ගලන් යන ස්වභාවයකට ආපෝ ස්වභාවය යමක් ඇද්ද උපාදානයෙන් හටගත්ත මෙන්න මේකට කියනවා අධ්‍යාත්මික ආපෝදමතු කොයි වගේ ධාරියද පිටෙන් වගේ ඒ වගේ කියලා යන්වා පරණ්‍යම් කිංචි අධ්‍යාත්ම පච්චත්ත තවත් යම් කිසියක් ඇත්තේ වගේ යුක්ත ඒකත් ආධ්‍යාත්මික ආපෝදාතුමයි ඊළඟට යාචේව කෝපනා චේතිකා පොදාමි යාච බාහිරා පොදාතු ආපෝ ධාතු වේසා මේ ආධ්‍යාත්මික වාග්ය කියන මේ දෙකම සුදු ආපෝ ධාතුවක්මයි ඒක දකින්න කියන කොහොමද සංගේ සම්මමනේ සමස්තනේ මේ සවත්තා කියමිටන සහබුත සම්මප්පණය දත්තර මනා ප්‍රඥාවෙන් දකින්න කියන මම නෙවෙයි මගේ මතයි නේද මේ මනා ප්‍රඥාවෙන් දකිනකොට මොකද වෙන්නේ ආපෝ ධාතුවේ හිතයින් යන වෙලාවේ එතකොට ආපෝ ධාතුව අපි නැහැ කියලා බැලුවොත් නෙමෙයි. අපි කියන දෙයක් නැහැ කියලා බලන්නේ. අපි හැම වෙලේම බලන්නේ තියනවා කියලා අරගෙන නැහැ කියලා බලන්නේ. නැහැ කියලා බැලුවොත් නෙමෙයි. හට ගන්න ආකාරය දකිනකොට අපි දාගන්න දෙයක් අපි සත්‍ය නැතිවීම නිසා ඇති කරගත් සකස් කර ගැනීමක්. මෙන්න මේක දකිනකොට මන ප්‍රඥාවෙන් මේ මම කියලා හටගන්න මේ බොරුවක් බව මොන මනින්ද? අන්න මැනීම දුර වෙලා යනවා. එතකොට පඨවි දහපේ සත්‍ය දකිනකොට, ආපෝ දහපේම සත්‍ය දකිනකොට, තේජෝ දහපේම සත්‍ය දකිනකොට, වායෝ දහපේ සත්‍යයෙන් දකිනකොට මොකද වෙන්නේ? ටික ටික ටික ටික මේ හා එකතු නොවන සුභමයටපත් වෙනවා. කායවස්නාව තුළ කායනුපස්සනාව පුරුදු කරනකොට ආනාපාන සතිය හෝ මොනවා හෝ කරගෙන කායනුපස්සන ප්‍රකටව මුලික ප්‍රකට වෙන කාරණා තමයි කය මුල් කරනකොට මේ ගොරෝසු සිදු වෙන කාරණා. මේකේ සත්‍ය දකිනකොට මේක හාන වෙලෙනවා. එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයත් එක්ක අපට ගොරෝසුයක් මුල් වෙනවා. මෙන්න මේ ගොරෝසු මේ සත්‍ය දකිනකොට අපි මේ සත්‍ය දැකීමත් එක්ක මේහා එකතු නොවෙනවා ඇයි මෙතන මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයේ නෑ හැබැයි එහෙම දැක්ක කියලා නිදහස් වෙන්නේ ඊළඟට ආයෙ තවත් කවදාවත් ඉඳලා තියෙනවා ඒකයි කායන පස්සනා වේදන පස්සනා චිත්තන පස්සනා ධම්ම පස්සනා කියලා මේ අනුපස්සනා හතරක්ම තියෙන්නේ මේ හැම එකක් තුළම සත්‍ය දැකලා ඒ සත්‍ය දැකීමත් එක්ක ලෝකේ යමක් දෙක පිළිගන්නේ ඇතයි කියලා ගන්න ඇතයි කියලා ගන්න සියල්ලත් මේ සත්‍ය දකිනකොට ඊළඟ දැනගන්නේ නිවෙනවා ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ දැන් මේ කාරණු හතරම විස්තර කරන්නේ මෙන්න මේ පරියාය. ඒ වගේම ආකාශ ධාතුව මොකද ආකාශ ධාතුව කියලා කියන්නේ? ඒකත් ඒ විදිහමයි. ආකාශ ධාතුවේ ආධ්‍යාත්මිකාර්ය භාගය ආකාශ ධාතුව ආධ්‍යාත්මිකයි භාගය කියන. දැන් මම අර තේජෝ ආයෝ විතර නොකලේ ඒ කරුණු ටිකක් නිදිමතුට ඒ විදිහම ගල්ප ගන්න පුළුවන්. මොකද දැන් අපිට එතන වැඩිපුර තියෙන්නේ තේජෝ කියන එකට අපි දන්න අර උණුසුම් ස්වභාවය වායු කියන සමාන ස්වභාවය කියන වචන ඒකට කියනවා. එතකොට ප්‍රධානම කාරණාව කියනවා අධ්‍යාත්ම පච්චත්ත අධ්‍යාත්ම පච්චත්ත උපාධි කියන ස්වභාවයට එක්ක කාරණා තමයි මූලික වෙන්න තියෙන්නේ. ආකාශ ධාතුව හරි විස්තර කරනකොට ඒකේ තියෙනවා මොකද ආධ්‍යාත්මික ආකාශ එයන් අධ්‍යාත්මෙන් පච්චත්තන් ආකාශං ආකාශකම් උපාදින්න. දැන් ආධ්‍යාත්මික තුළ අවකාශයක් අවකාශ ස්වභාවයක් ඇති උපාදානෙ යුක්ත අන්න ඒකට කියන ආධ්‍යාත්මික අවකාශ ධාතු. කොයි වගේ කොහොමද හරියට කන් සිදුර, නාස් සිදුර, මුඛ සිදුර මේ ආහාර මාර්ගය තුළ හටගන්න ඒ සිදුර මේ අවකාශයේ මෙන්න මේක ආධ්‍යාත්මික අවකාශ ධාතු. තවත් යම් කිසියක් ඇද්ද ආධ්‍යාත්මික පච්චකක් මේ ආධ්‍යාත්මික තමා කියලා ගත්ත ආකාශ ආකාශ ස්වභාවය උපාදීන වෙච්ච ඒ සියල්ලන්ම ආධ්‍යාත්මික ආකාශ ධාතු. ඒ වගේම යම් ආකාශ ධාතුවක් ඇද්ද ආධ්‍යාත්මික යම් ආකාශ ධාතුවක් ඇද්ද බාහිර මේ දෙකම මුදු ආකාශ ධාතුවක්මයි මෙන්න මේක මනා ප්‍රඥාවෙන් දකිනකොට මේ ආකාශ ධාතුවේ හිත නිවිදන්නේ ඒකිනොත් ඒකට නොවේ දැන් එතකොට ප්‍රඥාවෙන් අප්‍රමාදී වීගෙන යන වැඩපිළිවෙල තුළදී ප්‍රකට වෙන ගොරෝසු වන ගොරෝසු ස්වභාවයක් එක්ක සත්‍ය ස්වභාවයේ මනාවඥාවෙන් හොයාගෙන යනකොට ගොරෝසු ස්වභාවය තුළ ප්‍රමාණිකෝලෝ සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක එලින් පිට අනිගෙන යනකොට මොකද වෙන්නේ? අතාපරම් විඥානං දිව අවශිෂ්ඨති පරිසුද්ධං පරියෝදාතං තේනච විඥානං කිං ඥානි කිං ඥානං. ඊතරේම කියනවා විඥානි. මේ පිරිසුදු විඥානයේ මුලික කුමද දැනගන්නේ? සුඛං සිත විජානාති දුක්ඛං සිත විජානාති අදුක්ඛම සුඛං සිත විජානාති ඔන්න සැප දැනගන්නවා දුක දැනගන්නවා අදුක්ඛම සුඛ දැනගන්නවා දැන් මම ඉස්සර ඉස්සර කායන පස්සනාව චිත්ත හොඳට වැඩෙනකොට කායන පස්සනාව තුළ සත්‍ය දැකලා ඒෙන් නිවෙනකොට වේදනාව ප්‍රකට වෙනවා දැන් කාය නැත්තම් ගොරෝසු ස්වභාවයට වඩා සියුම් ස්වභාවයක් එක්කම පිරිසුදු විඥානය මේක තේරුම් ගන්නවා. ඔන්න දැන් විඥාන ධාතුවේ කියන ස්වභාවය විස්තර කරගෙන යන හැටි. එතකොට විස්තර කරන්නේ හිත හැසිරෙන 18ක්. එතකොට හිත හැසිරෙන 18 තුළදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් හදතෙන් සැප දුක උපේක්ෂා ඒ හට ගන්නකොට තමන් හිතන ආකාරයක් එක්ක ඒක හට ගන්න ආකාරය විස්තර. එතකොට ඒකත මේ කාරණාව අන්තර්ගතයි. සැප දුක අදුක්කම සුඛ. එතකොට දැන් මෙතනදී සාමාන්‍ය කුසලයක් එක්ක විසු විඥානය තුළදී මේ කෙලෙසත් එක්ක යන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. මේක අර අර දේ දුරු වෙලා හොඳටම ප්‍රකට කරන වේදනාව. එතන ධර්මයේ කරනවා මොකද්ද? සුඛාන්ති විඥානාති දුක්ඛාන්ති විඥානාති. සැපයක් මනස දැනගන්නවා. දුකත් දැනගන්නවා. අදුක්කම සුඛය දැනගන්නවා විඥානයේ. සුඛ වේදනියම් වික්ඛු පස්සං පටිච්ච උප්පජ්ජ සුඛ වේදනා මේ සුඛ වේදනාව ස්පර්ශයේ හේතු කරගෙන හටගන්නේ සෝ සුඛං වේදනා වේද්‍යමානෝ සුඛං වේදනා වේද්‍යානි පජානාති ඔව් දැනගන්නවා මේ සැප වේදනාව හටගත් විදිහකට සැප වේදනාව විදිහින් කියලා වඩා ප්‍රඥාවෙන් දකිනවා ස්පර්ශයෙන් හටගන්නේ ඒ සැප වේදනාව විදිහට සත්‍ය දුක්ඛ වේදනියත් පස්සත් නිරෝධං යම් සජ්ජ සජ්ජං වේදිකං සුඛ වේදනීයං පස්සං පටිච්ච උප්පන්නා සුඛ වේදනා සා නිරුද්ධති සා උපසමච්චී පජානාති මේ සැප වේදනාවට හේතු වෙච්ච කොටස නිරුතුනාට පස්සේ සැප වේදනාවට හේතු වෙච්ච විස්පස් නිරුතුනාට පස්සේ එයින් හටගත්ත මේ වේදනාවක් එයින් හටගත්ත මේ වේදනාවක් අර විශ්වාසය නිරුද්ධ වීමත් එක්ක නිරුද්ධ වෙනවා සංසිඳනවා කියලා දැනගන්නවා. ඊළඟට දුක් වේදනාව දුක්ඛ දුක්ඛ වේදනියම් විපස්සන කොට දුක්ඛලි දුක්ඛ වේදනා. දුක් වේදනාවට ස්පර්ශය හේතු කරගෙන සෝ දුක්ඛ වේදනා වේදීමාන දුක්ඛ වේදනා වේදයන් පජානවා. මේ දුක් වේදනාව වෙනකොට දුක් වේදනාව පිළිවි මනා ප්‍රඥාවෙන් දැනගන්නවා. සත්‍යයේ දුක්ඛ දුක්ඛ වේදනියස් පස්සස් නිරෝධා යං සජ්ජං වේදිතං දුක් වේදනියං පස්සං පටිච්චුප්පන්න දුක්ඛ වේදනා සා නිරුද්ධති සා උපසමති සජානාති මේ ස්පර්ශය මුල් කරගෙන ස්පර්ශයෙන් හටගත් මේ දුක් වේදනාවත් එයින්ම හටගත් මේ වේදනාව ඒ ස්පර්ශ නිරුද්ධ වීමේ නිරුද්ධ වන බව දැනගන්නවා ඒ විදිහට අදුක්කම සුඛ වේදනාවත් මෙන්න මේ විදිහටම හට ගන්න ආකාරය ස්පර්ශයෙන් හට ගන්න ආකාරය දැනගන්නවා ඒ ස්පර්ශ නිරුද්ධ වීමෙන් එයින්ම හටගත් ඒ අදුක්ඛ වස්තු වේදනාවක් නිරුද්ධ වන බව වටහා ගන්නවා මෙතන හිතන්න කරුණ ජීවිතයක් තියෙන හොඳට හොඳට හිතලා බලන්න මේ කියන කාරණාව ඊපස්සේ බුදුරණවහන්සේ ඒක පැහැදිලි කරලා ලස්සන උදාහරණයක් කියනවා සේතා දෙක්ක බින්නම් කට්ටානම් සම්පස්ස නෝදාන උස්මාජායති තේජෝ අවිනිබ්බත් තේ තේකන් ඒව දිනුනම් කට්ටාන මොකද බැරි වෙනවා හරියට මහණෙනි මේ ලීඩ් එක එකතු කරලා මේ අතුල්ලනකොට උණුසුම හටගන්නවා උණුසුම නිසා තේජෝ අපි ඉපදින්න උණුසුම හට ගන්නවා ඒ උෂ්ණය උෂ්ණය නිසා ඒ උණුසුමක් හටගන්නේ ඒකෙන් තමයි ගින්නක් නිපදෙන්නේ ඊළඟට හැරලි කරනවා මේ දී කැලේ එක අයින් කරාට පස්සේ අන්න මොකද වෙන්නේ උණුසුම සහ තජ්ජා උතුමා සානිදුක්කේ එයින් හටගත් උණුසුමට ජලයනවා සාවුත් සමත එවමෙව කෝ වික්‍රේ සුඛ වේදනීයම් පස්සම් කොටේ කිප්පරිසුඛ වේදන අන්න ඒ විදිහේ ස්පර්ශයෙන් මේ සැප වේදනාවට ගන්නවා විස්පස් නිරුද්ධීමෙන් මේ සැප වේදනා නිරුද්ධ වෙනවා කියලා මේ සැප දුක උපේක්ෂාව කියන මේ තුනම විස්තර කරනවා. මෙතනදී සුත්තක් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරන කාරණාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා හොඳට අධ්‍යයනය කරනකොට කල්පනා කරලා බලන්න අපට හිතන්න ඕන කාරණා කීපයක් කියනවා නේද? සැප, දුක, අදුක්කම සුඛ කියලා. මේ වේදනාවල් පනවගන්නේ කොතනද? මේක පනවගන්නේ Tamanට සාපේක්ෂව. මේක බාහිර දෙයක කිසි කියන්නේ ස්වභාවය තුළ ඒක නැහැ. Taman පනවගන්න දෙයක්. කුජලානුබන්ධිතව සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව ඇති එතකොට දැන් අර හිත හැදෙන දැන් දහර විතර කරනකොට විතර කරන චක්කුණා රූපන් විශ්වාස. ඇකින් රූපයක් දැක සමනස්සත්තානිය රූපං කොයිතර සම්මස්ස ඇති වෙන ආකාරයට ඇතුළේ දවනස්සත්තානිය රූපං කොයිතර උපේක්ඛාතානිය රූපං එතකොට මේක මූලිකව සිදු වෙනවා ඇස රූපය විඥානය ඒකද වීම එකතු වෙච්ච තැනදී අපි දාගන්න න්‍යායක් කියනවා මොකද දකින්න දේ තිබ්බා දකින්න නම් කියක් ඉතින් දකින්න දක්ක මට දකින්න දේ වටහා ගන්නට ඕනේ. අන්න අපි කල්පනා කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ රාමුවට අනුව තමන් යමක් පුතු කරගන්නවා කැපදු කරතුමා. පුත්‍රයන් වර්ධකයි. මම ඔකට කියන විතර කියන උදාහරණයක් තමයි මම්මගේ අම්මා දකින්න එක. මම්මගේ අම්මා දකිනකොට මට අම්මා කියලා ආදරයක් ඇති වෙනවා. තාත්තා අම්මා දකිනකොට අම්මා කියලා ආදරයක් ඇති වෙන්නේ. මගේ භාර්යාව කියලා ආදරයක් ඇති වෙනවා. එතකොට මට අම්මා වුණේ ඇහත් රූපයත් විඥානයත් එකතු වුණ එකතු වුණාට පස්සේ මම එකතු වීමක් බව නොදැක මම ඊට නිසා මට බාහිර දෙයක් තියෙනවා කිවිච්ච බාහිර දේ මගේ රාමුවට කොටු කරගත්ත මගේ අම්මා බව තාත්තා මොකද වුනේ ඇසත් රූපයත් විඥානයත් එකතු වුණාට පස්සේ තාත්තට ඇති වුණා තාත්තා කරගෙන ඉන්නවත් බාහිර දේ තියෙනවා තාත්තාගේ රාමුවට කොටු කරගත්ත මගේ භාර්යාව එතකොට එහෙනම් මම මගේ අම්මා නැහැ කියලා හිතුවා කියලා. තාත්තා භාර්යාව නැහැ හිතුවා කියලා. මේ දැක්කු වෙන්නේ. මේ සත්‍ය දැකෙන්නේ නැහැ. අපි අද කරන්නේ මෙන්න මේ න්‍යාය. ගොඩනැගිච්ච අම්මව මම අයින් කර ගන්නවා. ලෞකික සම්මාදිට්ඨියේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ඊළඟට අයින් කරලා අම්මා නැහැ තාත්තා කියලා. ඇයි? දැක්කේ අම්මා නෙමෙයි කියලා ඒකත් දුරු කරලා දානවා. ඇයි ඒක හේතුව? එතනදී මම දම් සංකල්පයක් ලෞකික එක්ක. නමුත් ඊට වඩා ප්‍රබලව සිදුවෙච්ච දෙයක් කියනවා මොකද්ද? ඇසත් රූපයත් විඥානයත් එකතු වීම නොදැක්ම නිසා මම දකිනවා මම ඇත මට බාහිරයට ඒ සම්පත වෙන්නේ. දකින මම ඉන්නවා. දකින බාහිරේ තියෙනවා. ඊළඟට දකින බාහිරේ තිබිච්ච නිසා මට දැක්මෙන් පරිබාහිර ඒ දේ අපි කල්පනා කරලා බලනවා අනිත් පැත්තෙන් නෑ දැක්ක දේ කීම දෙයක් නෙමෙයි මෙතන අම්මා කියලා දෙයක් නෑ කියලා අන්න දකින්න දෙයක් නැහැ කියලා කෙනෙක් අහකෝ කල්පනා කරනවා නිවන් දැකීම යනවා කියලා සම්මෝහන අම්මා කියලා දෙයක් නැහැ කියලා කල්පනා කිව්වේ අන්න දැකපු දේ නැති බවත් කල්පනා මෙන්න මේ න්‍යාය තමයි හැමෝටම හටගන්නේ ඔබ දකින්න මම ඇත නැත්නම් දකින්න දේ ඇත නැත්නම් දකින්න මම දකින්න දෙයක් නැත ඊළඟට දසීමේ පරිබාහිර දසීමේ ගැන කියනවා. එතකොට මේ කාරණාව සත්‍ය නොදැකීමත් එක්ක අපිට හටගන්න දෙයක්. එතකොට මෙන්න මෙතන මේ උපමාව තුලින් මම මේ කාරණාවයක් ලස්සන ඉක්මතු කරන්නම්. උපමාවේ තියෙන එකක්වත් එක්ක මොකද උපමාව අපි උපා බුදුරණවහන්සේ දේශනා කරන්නේ කුමක් පිළිසද නුවණට වටහා ගන්න. දැන් මම මම කියපු උදාහරණයක් එක්ක කල්පනා කරලා බලන්න මම අම්ම දැකන එකයි තාත්තා අම්ම දැකන එකයි. එතකොට එතනදී මම තමයි මං අම්ම දැන්නේ. හැබැයි මං ඇහැර විඤ්ඤාණය එකතු වුණා. මගේ ඇහැර විඤ්ඤාණය එකතු වුණා කියන කීමත් ඉතින් අපි කියනකොට අපි දේශනා කරන්න වෙනවා. නමුත් එහෙම කියනකොට අපි ඉතින් ගිහිල්ලා ඉවරයි. ඇසත් රූපයත් විඥානත් එකතු වුණාට පස්සේ මම ඇත්ත තියනවා කියලා ගත්ත බාහිර රූපේ තියනවා කියලා ගත්ත අන්න තියෙන රූපේ මට සාපේක්ෂව මට සපක් කරගන්නට මට දුකක් කරගන්නට අවශ්‍ය විදිහට මම කල්පනා කරා අම්මා මුකේ මම අම්මා කියලා දාගෙන තාත්තා මම දාගෙන මෙන්න මෙතන උදාහරණ ගන්නයක් කල්පනා කරනවා රීකැලට් එක එකතු කරගෙන හදගන්න උස්ම උණුසුම තාක්ෂණය කරනවා ඒ උණුසුම තත්ත්වය විනාශ කරනවා රීකැලට් එක ඝටනය කරනකොට උණුසුමක් හදගන්නවා උණුසුමෙන් විනාශ කරනවා දුරු කරන්න කියන උණුසුම නෙමෙයි මොකද ඊළඟට කියන්නේ රීකැලට් එක අයින් වෙච්ච ගමන් උණුසුම දුරු වෙනවා ඉන්න කරන හදාගන්න පුළුවන් පිළිගන්න හදා ගන්න බැහැ. ඒ වගේ මොකද්ද? ස්පර්ශයෙන් හටගන්නවා සැප වේදනාව. ඒයින් හටගත් සැප වේදනාව ඒ ස්පර්ශ දුරු වීමෙන් නිරුද්ධ වෙනවා. එතකොට එහෙනම් නිවිච්ච දේ අපි කොච්චර කඩලා බෙදලා බැලුවත් එහෙම දෙයක් නැහැ කියලා හිතුවත් කවදාවත් මේ හටගන්න සැපම දුරු වෙන්නේ නැහැ. අපි දැක්කනම් මට අම්මා මං අම්මා කියලා දාපු සංකල්පෙ නෙමෙයි. මට අම්මා කියන කියන්න කලින් මෙතන ලෝකෙ ගොඩ නැගිච්ච හැටි. තාත්තට බහරියාව කියන්න කලින් මේ ලෝකෙ ගොඩ ගොඩ නැගිච්ච හැටි. දැන් මේ පිටුතුන් අහලා ඇති කතාවක් තියෙනවා අනුරාධපුරේ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ දැන් දකින්න ලැබෙනවා කාන්තාවක් ඉස්සරහින් යනවා. හැබැයි සානස් දැක්ක කාන්තාවක් නෑ ඇත්තටම. ඉතින් ඉස්සරහට කාන්තාවක් ආවා. නමුත් දැකලා නැහැ. නමුත් ඒ දැක්මත් තමන් කොටු කරගත්ත අර අත්තික සංඥාවත් එක්ක දැකපු දැක්ම. කාන්තාව කියන රාමුව අයින් වෙලා අත්තික සංඥාවත් එක්ක කොටු කරගත්ත රාමුව. මම ඉන්නවා බාහිරේ තියනවා කියලා ගත දේත් එක්ක තියෙන දේ තමන්ගේ රාමුවෙන් දැන් මම පරිසර මට දෙන්නේ. අපි දැන් දැක්කේ යුත්තේ ඇදසකිල්ලක් ලැබුණු රාග විඳ වෙනවා. ඒක ඇත්ත. නමුත් අපි සත්‍ය දැකලා මොහේ කඩන්න බැහැ. සත්‍ය දකින්නට නම් මෙන්න මේ යථා භූත වශයෙන් හටගන්න දේ හටගන්න ආකාරයෙන් මනා ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට මෙතන මේ උදාහරණය තුළ මේ කුමාව තුළ හොඳට ඉස්මතු වෙනවා. හොඳට පැහැදිලි වෙනවා. අපිට මේ ලෝකයේ තුල අපි බාහිරව ගොඩනගාගත්ත මේ ස්වභාවය අපි බෙදලා බලනවා කියලා අපිට කවදාවත් මේක ගැලවෙන්න බෑ. తాවකාලික ගැලවීමක් කියන්නේ. නමුත් සකස් වෙන ශ්‍රමම මේ කවදාවත් දුර්වාදිනේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මේ වේදනානික වන්න සැප දුක අදුක්කම සුඛ කියන මේ වේදනාවල් වල සත්‍ය ස්වභාවය ඒ ආකාරයෙන් දැකෙන. හැබැයි මේ වේදනාව සත්‍ය දැක්කේ අර මම කොටු කරගත්තාම එක වෙනම කාරණාව නෙමෙයි දැක්කේ. මූලිකව මට ගැනීම දැක්කේ. ඇසත් රූපයක් විඥාන එකට වීමෙන් ඇතිවිය හැකියි. ඇසත් රූපයක් විඥාන ඇතිකල්ලි මේක හටගත්තේ කොහොමද කියන කාරණාව ප්‍රඥාවෙන් දැක්කේ. ඊළඟට මොකද වෙන්නේ? අතපරම් උපේක්ඛාය අවතිස්සති පරිසුද්ධා පරියෝදාතා මුදුච්ච කම්මඤ්ඤච කම්මඤ්ඤාති පමහසරාති. ඔන්න දැන් ඉතුරු මොකද්ද? මේ විඥානය තුළින් වේදනාවල් ප්‍රකට වෙනවා දකිනකොට ප්‍රභාස්වර උපේක්ෂාව. මේ ප්‍රභාස්වර උපේක්ෂාව තුළදී ඔහුට ඒ උපේක්ෂාව තුළ වේදනාව කියන කරණාව එක්ක නෙමෙයි හිත යන්නේ. ඒ සත්‍ය දැකම සයහා ඉදිරියට වෙන්නේ. මේ ප්‍රභාස්වර උපේක්ෂාවේ ස්වභාවය පැහැදිලි කරන කොයි විදිහටද හරියට හතරක් හදන කෙනෙක් හත්වලින්ගේ ස්වභාවය අල්ලගෙන ගොරෝසු ටික ටික අයින් කරලා සියුම්ම සියුම්ම ඒකේ තියෙන රුචි ලොඩු කෑලිකව අයින් කරලා අයින් කරලා අයින් කරලා ගානුකූලව හොඳට කර්මන්නේ වෙච්ච අත්තරන් එක සිදු වෙනවා. ඒකෙන් කැමති විදිහට ඕන ආභරණයක් හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මොකද්ද? මෙන්න මේ උපේක්ෂාව පිරිසිදු උපේක්ෂාවෙන් පුළුවන් කියනවා මොකද්ද? ඉමංචේ අහං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරිවදාතං ආකාසානංජායතන උපසංහරේය මෙතනදී කල්පනා කරන්න කරුණක් හිතනට කරුණක් තව කියනවා දැන් අපට දේශනාව මුලින් ඉඳලා අපි නිවැරදිව හදාගෙන නොගියොත් එහෙම දැන් අවසානයේ තියෙනවා මේ අරූප දේමාන සම්බන්ධ විස්තරය එතකොට අපට ඒක පාරණම යන්නේ මොකද්ද සාමාන්‍යයෙන් ලෞකිකව පුරුදු කරන අලුත් දෙන්නා. හැබැයි මුල ඉඳන් ඒක අධ්‍යයනය කරගෙන ආවොත් පටන් ගත්තේ කොතනින්ද ප්‍රඥාවෙන් අප්‍රමාදී යතන්නේ. අතරමහා මුල් කරගෙන මේක සත්‍ය දකින ආකාරය නොයෙන් පටන් ගත්තා. නිවැරදිව සත්‍ය දකින්න දකින්න යනකොට සතර මහා ධාතු ආකාශ ධාතු ඇතුළත් මේ තුල සිට පිට වේව දුර වෙලා වේදනාවේ සත්‍ය දකිනකොට ත්‍රිසු උපේක්ෂාවත් එක්ක දැන් එතකොට හටගත් ස්වභාවය ලෝකෝත්තර මාර්ගය තුල යන වැඩ පිළිවෙල. ලෝකෝත්තර මාර්ගය තුල යනකොට මූලිකව හටගන්න ගොරෝසු ස්වභාවයේ සත්‍ය දකින්න ඒහා එකතු නොවෙනකොට ඊට වඩා සියුම් ස්වභාවය වල තුල පිට සිටිනවා. දැන් මේ කිරිසු උපේක්ෂාව දැන් මොකද්ද යමු මේ උපේක්ෂාව? ඒ උපේක්ෂාව තුළින් පුළුවන් කියව ආකාසානංචායතනයේද හිත යොමු කරන්න. සදන ධම්මංච චිත්තං භාවේයං එවං මේ අයං උපේක්ඛා සංනිච්චිතා සදුපාදානං චිරං දීගමද්ධානං සිත්තේයං මොකද බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ උපේක්ෂාවට ආකාසානංචායතනයේට යොමු කරාට පස්සේ මේ තුල සිට පිටිනවා ඒක හිත පිළිනවට පස්සේ මේ උපේක්ෂාව සම්මිච්ඡිතා එකතු වෙනවා එන එක. අදුපාදානම් ඒහා ඒක උපාදාන කරනවා. ඒකේ බොහෝ කාලයක් පවතිනවා. දැන් මේක දැක්කේ කුමකින්ද? ප්‍රඥාව. දැන් ඒකද හිත ඒව මේ සමාන නිරපව දකිනවා. දැන් මෙහෙම පුදු කරගෙන ඇවිදිලා යන කෙනා මේ ස්වභාවයට ගියොත් මේක හිත පිළිනව දකිනවා. එතකොට එයාට මේව උපේක්ෂාවක් පුරුදු කරගෙන ආව කෙනාට මේ විදිහට වැඩපිළිවෙල පුරුදු කරගෙන ආව කෙනාට මෙහෙම එකපාරට ආකාසානජයට යන්න පුළුවන්. එයාට ඒ පුළුවන්කම ලැබුණේ කුමක් නිසාද? අර ඊට කලින් සියලුම දේ තුළ සත්‍ය දැකපු නිසා. සත්‍ය දැකපු නිසා ඒ හිත හිතන්නේ නැහැ. මහා නිදාන සූත්‍රයේ අවසානයේ විස්තර කරන පඤ්ඤායමුත් රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා? පඤ්ඤායත රහතන් වහන්සේ කියලා කියන්නේ ආයතන දෙකයි විඤ්ඤාණික හතයි. මේ නව සත්තාවාද. මේ සියල්ලන්ගේම සමුදය අත්ංගමේ ආස්වාදේ ආදීනේ නිස්සරණේ මනා ප්‍රඥාවෙන් දැක නිදහස් වෙච්ච කෙනාට කියනවා පඤ්ඤායුක්ත කියලා. විඤ්ඤාණික හතයි ආයතන දෙකයි කියලා කියනකොට නේව සංඥා රාසඤ්ඤාදත් ඇතුළත් ආසන්නද ඇතුළත්. අරූප ධ්‍යාන තුල හතරම ඇතුළත් අසල සතත් ඇතුළත් මේ සියල්ලක්ම සමුදය අස්තංගමේ දකින්න ආස්වාද දකින්නවා නිස්සද්ද දකින්නවා මනාපයි ආනිවල ඊළඟට මේ හිතන්නට කාරණා ටික බුදුරජාණන්සේ දේශනා කරන සමාධිය විදර්ශනා කරගෙන යනකොට සමදය උත්සී යනකොට පරිණ ධ්‍යානයේ තුල සිට යොමු කරගන්න කෙනා එහි පහත් දකින්නකොට ඔහු පංචපාස්කන්ධයෙන් ප්‍රකට කරගත්තට පස්සේ එහි සංකල්පිත භාවය අත්විඳිනකොට සිත එයින් ඉත්තන් පටිවාව හිතේන් අයින් වෙලා අමතහය ධාතුව ඉත්තන් පහිදති කරගෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම සත්‍ය දැක්කේ. එහු ඒකන් සත්තන් ඒකන් පණසන්තලේ කුදුනොට ධමරාගෙනි පුතනාරාව නැත්තම් නිවෙනවා. මේ විදිහට යොද ධානයේ තුන හතරට විස්තර කරනවා. අරූප ධානය වලදී ආකාස සංඥායතන විඥාන සංඥායතන අභිඥායතන විස්තර කරනවා. රූප වේදනා වේදනා සංකාර විඥාන කියන ප්‍රකට කරගන්න තියෙන මේ නිසා ඒක මුල් කරගෙන ඒකත් අර විදිහට පුරුදු කරලා එතනත් අර විදිහටම හිතේ නැයි කියලා නිවනේ හිත පිළිනවා. හැබැයි නිවර්තන ආසන්නයක නෙමෙයි කියන්නේ. ඒ නැගිටලා ඊළඟට නිතර නිතර ඒ කාරණා ස්වභාවය ප්‍රකට කරගෙන ඒ නැගිට තමයි දර්ශනාවසන. ඉතින් ඒ නැගිට විදර්ශනාවක් කරනකොට සංකල්පනාවක් නෙමෙයි. සමුදයක් කොහොමද කියන්නේ? අස්තංගමයක් කොහොමද කියන්නේ? සමුදයක් දකින්නේ ප්‍රඥාව. නිරුක්තිලාගේ බුදයන්ම සමුදයක්. නැහැ කියලා කියන්නේ. ඒක නයි මම. නවතුතරණයෙන් දේශනා කරනවා. ඔන්න මෙතන කාරණා. මෙතනදි පැහැදිලි කරනවා. ඊළඟට මහා නිදානෙදි පැහැදිලි ඊළඟට අංගුත්තර නිකායේ පඤ්ඤාය මුක්ත උතුබාගමුක්ත සූත්‍ර දෙකක්. ඒකෙන් පැහැදිලි කරනවා පඤ්ඤාය මුක්ත සූත්‍රයේදී මේ අටම විස්තර කළා ධ්‍යානට රූපාවච අරූපාවච මේ සියල්ලන්ගේම සමුදය ආස්වාදාල විස්තර කරනවා. ඒ සියල්ලන් සමවදිනවා. හැබැයි කයින් ස්පර්ශ කරන්නේ නැහැ. දැන් මෙතන මේ විස්තර කරන වැඩ පිළිවෙල තුළදී ආකාවනාංශයන් හිත පිළිගන්නේ හිත යොමු කරන්න පුළුවන්. හිත යොමු කරන්න පුළුවන් මේ. මූලික දේ හිතන්නා කරගෙන එනකොට ඒ තුළ හිත නොපීඩනකොට හිත පිරන්නේ කොතනද? ඒ උපේක්ෂාවද? ආකාසමංචායතන. ඇයි එතනින් එහා සියල්ලම සත්‍ය දැක්කා. හැබැයි මෙහිකත් කුමක්ද? දැන් මෙතන විතර කරනවා ආකාසානංචායතන යමුනොත් ඒකෙන්ද පිටනවා කියලා. ඒක වාදි කරනවා. ඊළඟට ආයෙත් කරනවා විඥානංචායතන. ආපේ සංඥායතන, නේව සංඥා සංඥායතන. මේ හතරෙම යමුකොට පිට පිටනවා. ඊළඟට විතර කරනවා මොකද්ද? සෝ ඒවම් පජානාති. ඉමන්ති යමං උපේක්ඛං එවං පරිසුද්ධං එවං පරියෝදාරං ආකාදානංචායන උපසං කරේයං තදෝ ධම්මං දෙවිත්තං භාවේයං සංකත මේතං මේකත් සකස් සකස් කරගන්න දෙයක් සංකතයක් ආකාදානංචායන ඒ වගේ විඥානන්තාවේදී ආපිඤ්ඤායනේ නිය සංඥාසං නාසංඥාය ආකාදානංචායනයේ ස්වභාවය සංකතයක් බව කයින් ස්පර්ශ නොකොට හැබැයි ප්‍රඥාව තුලින් සත්‍ය දකිනවා. ප්‍රඥාවෙන් සත්‍ය දකින්නේ කුමක් කොහොමද? ක්‍රමානුකූලව මූලික දේතු සත්‍ය දැකගන්න හිත සත්‍ය දැකපු නිසා හිත පිටින්නේ. එහෙනම් හිත පිටින්නේ මෙතන ආකාසානංචායතන. ආකාසානංචායතන හිත පිටපු ගතින් දැනගන්නවා මේක හිතියොත් මේකේ වාසිය කරගෙන. මේක සකස් වෙන ස්වභාවයෙන් අන්තයෙන් කියන මෙතන වචනකින් විතරද හිතනවා නෙමෙයි සංකතය කියලා. සංගත මේලන්තික දකින්න මේකේ සකස් වීම දකිනවා. සකස් වීම දකින නිසා මේක හටගැනීම දකින නිසා ඒකවල පිටින්නේ නැහැ ඊළඟ. ඊළඟට විඤ්ඤාණාචාරිලම කියන්නේ. ඒකත් සංකත වේදයි කියලා කියන්නේ. ඊළඟට ආපේක්ෂණාය කියන ඒකත් සංකත වේදයි. මේක දකින්නේ සකස් වීමත් එක්ක නිසා ඒ තුල එකතු වාදී කරන්නේ. මේව සංඥා නා සංඥායතනත් සකස් වීම දකිනවා. ඒ සකස් වීම දැක්කේ ඒකද කයින් ස්පර්ශ කළා කියලා කියන්නේ. සමදයක් ඔස්සේ යන වැඩ පිළිවෙලත් එක්ක නෙමෙයි ඒ ස්වභාවය. සමදයක් ඔස්සේ කෙනෙකුට කියොත් සමතේ මුල ඉන්න කෙනාට මේ සංඥා ආසඤ්ඤා විදර්ශනා කරන්න බෑ. අහුවෙන්නේ නැහැ. හැබැයි යා නැගිටලා පස්සේ ආකින්කෙන් ඥානයෙන් දක්වා විදර්ශනා කරා. සත්‍ය දැක්කා. නමුත් නිදහස් වෙන්නේ නැහැ. මේව සංඥා ආසඤ්ඤා සමාපෝෂිත සමවැදුනට ඒක උදස්නා කරන්න බෑ. එයින් නැගිටිනකොට ආපි සංඥාව කියන එක තියෙන විදියක් නෑ. සත්‍ය දැක්කා. නේව සංඥාව උදස්නා කරන විදියක් නෑ. ඒක යන්න යන්නේ නැහැ. එහෙනම් එයා දැක්කේ කොහොමද? ප්‍රඥාව මුල් කරගෙන එයත් සත්‍ය දකිනවා නේව සංඥා නා සංඥාවෙන් හටගන්න හැටි. ඇයි ආකාසානංචාතරේ නෙමෙයි ඒක නැගිටිනකොට පිටන්නේ. ඇයි ඒක සත්‍ය දකින්නේ නැහැ. ඒක සත්‍ය දැකීමේදී පිටන්නේ නැහැ. හැබැයි නේව සංඥා නා සංඥායතනයේ සමාපත්‍ය පුර ඔබ නොසිත එහි නැගිටිනකොට හිත පිළිදන්නේ එහෙනම් මේ සකස් වෙන ආකාරයේ දකින්නමනා ප්‍රඥාවෙන් නේව සංඥා නාසඤ්ඤායයි. අන්න නේව සංඥා නාසඤ්ඤාවදී සත්‍ය දකින්නවා. ඒක සංකතයක් කියලා දකින්නවා. දැන් සංකත මේතන් කියලා කියනකොට මේ සිතින් හිතන එකක් නෙමෙයි. සංකත මේතන් මේක සකස් වීමක් බව ප්‍රඥාවෙන් දකින්න. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සෝ නේවතං අபிසංකරෝ ඔහු සකස් කරන්නේ. එහෙනම් සමුදය දැක්කා. සමුදේ දැක්කා නිරෝධය කියනකොට මේ නැතිවම නෙවෙයි දැක්කේ. දැන් නැති වෙලා ඒක ඒකට ගිහිල්ලා විරුද්ධ වෙන්නට ඕනේ. එහෙනම් සමුදේ දැක්කා. අත්තන්නේ දැක්කා. සකස් නොවන ස්වභාවය දැක්කා. ආස්වාදය ආධිනව නිස්සාරණය කියන කාරණා මහා ප්‍රඥාවෙන් දැක්කේ. ඔහු දකිනවා මේකේ ගියාට පස්සේ මේක හිත පිහිටන ආකාරය. ආධිනවේ ස්වභාවයක දකින්න ආස්වාදයත් එක්ක හිත පිහිටනවා. ආධිනවේ දකින්න හිත පිහිටන පස්සේ ඒක හිත නිසා. නිස්සරණය අන්න මේක සංකල්පේ බව දකිනකොට මේක නිමිත් වෙනවා. මනා ප්‍රඥාවෙන් මේක දකිනවා. අභි අභිසංකරෝ තං නේව නේවතං අභිසංකරෝති නාවිසංකේතේති ඔව් කනස් කරන්නේ නැහැ. බවාය වයිදෝවා පැවැත්මකට කරන ප්‍රයත්න කරේ. සෝ අනවිසං කරෝතු සකස් නොකර අනවිසංකේතේතෝ බවාය වයිදෝවාය නකින් කිලෝකේ වාදී. දැන් ලෝක උපාදාන කරගන්න කිසිවක් නැහැ. ඇයි ඉතින් හිත පිළිදාන යමක් ඇද්ද සියල්ලම සත්‍ය දැක්කට පස්සේ නැති කිසි ලෝකේ උපාදී කොහේ උපාදාන කරන්නේ අනුපාදියන් වෙන පරිත්‍යාගය උපාදාන නැත්තම් අන්න අමුදෙවිලන්නේ අපත්තස්සම් පච්චත්තම් වගේ පාඩන්නේ නිවෙනවා කියනවා දැනිස්සම් බ්‍රහ්මචර්යය පදක් කරන්නේ යනා පරමිත්තස්සාය පදන්න අන්න උදැනගන්නවා කලියුත් කරා නැවත ආයමක් නැති බව එතන බලන්නේ කුංචි සාධාවක් නෙමෙයි මේ හරියට ඉස්මතුනේ. බොහෝ කරුණු රාශියක් මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල තුළ මෙතන ඉස්මතු වුණා. ඊළඟ තවත් විස්තර කරන්න බුදුරජාණන්. දැන් අපිට මේ ඊළඟ ප්‍රශ්නේ. ආතන මහත්තයා බද්දන් මෙතන නෑ රහත අරහතේ මත්තර නම් විස්තර කළා. එතකොට කුක්කුසාති පැවිද්දට මේ භික්ෂුවට අරහතේ පස්වෙනිම විස්තර කරලා රහතන් වහන්සේට මම වෙයි කියනවා. දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙලා ඒ අදිෂ්ඨාන හතර තුන පිළිගෙනකොට ඊටලා මඤ්ඤණාව නොපවත්නකොට ඒ සාන්ත මුනිවරේ මුනිවරේ කියනවා. ඒ සාන්ත මුනිවරේ සබහාය පැහැදිලි කරනවා. මේ තාම ඉදිරි කරන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් අප්‍රමාදී. හැබැයි ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන ස්වභාවය තුළ හැම එකම තියෙන අනිත්‍ය මතම තියෙන මොකද මේක වෙනකොට රහත් වෙනවා. දැන් හතර තුනක් පිළිගන්නවනේ. එහෙනම් මෙතන විස්තර කරනවායි ප්‍රඥාවෙන් අප්‍රමාදයි. ඊළඟට සාරාංශක විදිහට කියනවා සත්‍ය රකින්න එක, ත්‍යාගය වඩන එක, මේ සම්පීතියම නික්මන එක. ඔන්න ඊළඟ රාතන් වහන්සේගෙන් කියනවා සෝ සුඛං සුඛං ජී වේදනං වේදේති තා අනිච්ඡාති පජානා අනෝජ්ජෝසිකාති පජානා අනවිලංකාති පජානා දුක්ඛංචේ වේදනා වේදේති තා අනිච්ඡාන පජානාති අනෝදෝෂාන පජානාති අනවිදන්තාන පජානාති අදුක්කම සුඛංචේ වේදනා වේදේති තා අනිච්ඡාන පජානාති අනෝදෝෂාන පජානාති අනවිදන්තාන පජානාති දැන් මෙතනදී මේ කාරණාව කියන්නේ කෙනෙකුට සාමාන්‍ය රතනවන්ති ප්‍රශ්නයක් කියනවා රතනවන්තින සතුටු පිටා පුජ්‍යයකට විදිහට කාරණා මෙතන ලස්සන කාරණාවක් කියන්නේ මොකද්ද? ඔහු සැප වේදනාවක් පිළිවෙත අනිච්චාන් පජානා. අනිත්ව මනාපඥා දැනගන්න. අනොජ්ජෝසිතවන් පජානා. ඇතුළට වැටගන්න බව දැනගන්න. අනවිදංසල් පජානා. අතුල නොපිළිගන්න බව දැනගන්න. එතකොට සාමාන්‍ය කිනා විතර භාවයක් එක්ක විස්තරයක් නෙමෙයි මෙතන වෙනම විස්තරයක් කියනවා. ඒක කිනාටත් නොවන විස්තරයක් මේක කියනවා අනිත්‍ය කියන කාරණාවට අමතර විස්තරයක් කියනවා. දැනගන්නේ නැහැ හතුරු නොපිළිගන්නවා කියලා දැනගන්නවා මිස හතුරු නොපිළිවෙල ඉන්නවා කියන එක නෙමෙයි. දැන් බුදුරණාහි විතර කරනවා මේක දිනාට මගේ ඉක්මනට හතුරු පිළිගන්න එපා අනිත් දකිනකොට. නොපිළිගන්න හික්මන දෙපා. මෙතන දැනගන්නවා. හතුරු නොපිළිගන්න බව ඒ තුල රැස් නොකරන බව. දැන් දුක් උපේක්ෂා වේදනා කියලා. ඔන්න ඊළඟ කාරණාවලි තවත් ඒක උඩට ප්‍රකට වෙනවා. සෝ සුඛං චේ වේදනං වේදේති විසංයුක්තෝ තන්න වේදේති ඔහු සැප වේදනාවක් විඳිනවා. විඳිනකොට එකතු නොවි විඳින්නේ. ඔහු සැප වේදනාවක් විඳිනකොට එකතු වෙන්නේ නැහැ. සංවේදී ඒක විඳින්නේ. දැන් මෙතනදී විස්තර කරානේ මුල ජනිතය කියලා දැනගන්නවා. හරි දැන් අපිට ලෝකෙදී අපිට ප්‍රකටයිනේ. කුජල විඳිනවා කියන කාරණා. නමුත් මෙතන බලන්න මේ කියන කාරණාව. ඔහු සැප වේදනාව විඳිනවා. ලෝකෙට මේකට කාරණා වුණ අපට අහු වෙනවා. හැබැයි එකතු වෙන්නේ නැහැ. ඉතින් එකතු වෙන්නේ නැත්නම් ඒ ස්වභාවයත් එක්ක කන්න ප්‍රේදී දෙවිදින් නැහැ කියන්නේ. එකතු වෙන එකතු වුණොත් නිවිදින් දෙන්නේ. එකතු වෙන්නේ නැතිනම් කන්න වේදී. සෝ දුක්ඛ වේදනා වේදේති විසංයුක්තෝතං නෙවේ. එකතු වෙන්නේ නැහැ ඒක විදිහ. ලෝකයේදී දැන් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අනාගත කිතුම හඳුනගන්නවා. ඊළඟ සාරිපුත් ස්වාමීන් වහන්සේ ලස්සන ධම්ම දේශනාවක් හඳුනගෙන වෙනවා. ලෝකයේ තුලදී කතා කරන්න වේදනාවක් ගන්න සැප වේදනාවක් දුක් වේදනාවක් හයට එනවා. දැන් විමල සූත්‍රයේ මේ බොජ්ජංග විපරිපදේ කරන්නේ බුදුරණවහන්සේගේ බොජ්ජංග සූත්‍රයේ. නමුත් විසංයුක්ත එකතු වෙන්නේ නැහැ වේදේ හැබැයි මේ කාරණාව අපිට මේ වචන ටිකෙන් මේ කියපු ටිකෙන් විතරක් තේරුම් ගන්න අමාරුයි. රහතන් වහන්සේ කියන පැනවීමක් මේ ලෝකයේ කිසි විදිහකින් කතා කරන්න බැරි බවක් ලෝකයට යම් කිසි දෙයක් ප්‍රකට වෙන බව සියල්ලක් මේ තුළ ඉස්මතු වෙනවා. ඊළඟට කියනවා සෝ කායපරයන් කියන වේදනා වේදීමාන. කායපරයන් කියන වේදනා වේදයන්ති පජාන. අපි දැනගන්න මේ කය දෙන තමයි මේක කියන්නේ කියලා. ජීවිතය දෙන තමයි මේක කියන්නේ කියලා. මේ කය ඇතුළේ පස්සේ මේ ජීවිතය ඇතුළේ පස්සේ ඉදේව සංවේදී දාන්නේ. ඉතින් මේ වේදනාව කියලා දැක්කම සංසිඳනවා කියලා දැනගන්න. මේ කය ජීවිතය තමයි ඉන්නේ මම නෙමෙයි. ඔහුව නෙමෙයි වෙන්නේ. ඒකයි ඉනවේදී විසංගුත් එකතු වෙන්නේ. අපිට භාවිතව තියෙනවනේ. ඒ නිසා විඳිනවා කියලා කතා කරනවා. විඳේ කය කියනකම්. විඳ ජීවිතේ වැටෙන කියලා. මෙන්න මේ කාරණාවට රසම යනවා චූල කුඤ්ඤ සූත්‍රයේ කියන කාරණාව ටිකක් ඉස්මතු වෙනවා මෙතන මේකත් එක තේරුම් ගන්න පුළුවන් අර චූල කුඤ්ඤ සූත්‍රයේ ඡේදකම ආශයක කෙනා විතර කරනකොට දන්ත මාත්‍රයේ විස්තර කිරීමක් තියෙනවා මේ කියන්නේ අසුඤ්ඤිතයක් විතර ගැනීමක් තියෙනවා සලායතනය හා එකතු වෙච්ච ජීවිතයක් ජීවිතයක් එතකොට ඒ කාරණාව මේකත් එක්ක ටිකක් තේරුම් ගන්න පුළුවන් මොකද එතන අපි කතා කරන ලෝකේ විවහාර කරන්නේ කුජලයේ ඉන්න කාරණාවක් නෙවෙයි එතන මේ පැහැදිලි කරන්න කියන එක අර ධර්ම මාත්‍රි කියන කාරණාව ඊළඟ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා සීතා වික්ඛු උදාහරණයක් ඇටියට මේ තෙලුත් වැටියක් සිලුවක් නිසා ආලෝකයක් හට ගන්නවා. මේ තෙල් වැටි මේ සියල්ලම නැතුන් පස්සේ ඒ ආනන්දතුව නිවෙනවා. මෙන්න මේ වගේ කියලා මේක දැනගන්නව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ජීවිත ප්‍රවැත්ම කියනකම් මේ කාරණා ටික පවතිනවා. උද්දේශන කාරණාවක් නොවනව ඉදිරියේ. ඒ විස්තරය කළ බුදුරණවහන්සේ කියනවා තස්මා ඒවං සමන්නාපතෝ වික්ඛු හිමිනා පරමේන පඤ්ඤා අදිඨානය සමන්නාගතෝ හොති. මෙන්න මේ විදිහට සමන්නාගත වික්ෂුව කියනවා උතුම් වූ පරම වූ ප්‍රඥා අදිඨානයෙන් සමන්නාගත. එතකොට ප්‍රඥා අදිඨානයෙන් සමන්නාගත වීම ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන හැටි මේ විතර කරන ආවේ කොහොමද අවසාන වෙන්නේ? නිකලෙස් වීම. ඒකයි විකු පරම අරියා පඤ්ඤා අදිදං සබ්බ දුක්ඛ ක්‍රේ ඥානං පරම වූ ආර්ය වූ ප්‍රඥාව තමයි සියලු දුක් සේකිරීමේ නුවණ. සත්‍යතා විමුක්ති සත්‍යේ පිතා අකුප්පාවෝ. ඔව් විමුක්තියටපත් වුණා නොසැලෙන සබමයටපත් වුණා. සංනි වික්කු මුසාය මොසදම තන් සත්‍යං යන අමෝසම්ම නිපාන මේ ලෝක සියලු දේවල් මුසා සියලු දේවල් බොරු ධර්ම නමුත් මේ සත්‍ය කියන එක අමෝස ධර්මය මුසාවක් මොල නිවීමයි සැබෑම සත්‍යය. තස්මායවන් සමන්නාගතෝ විවිනා පරමේය සත්‍ය අධිත්‍යං සමන්නාගතෝ හෝති ඒ ඒකන් විවික පරම පරමං හරිය සත්‍යං ඉදං අමෝස ධර්ම නිබ්බාන. පරමෝ සත්‍ය තමයි බෝධිවත් මොලේ උතුම් නිවන. ඒතර සත්‍ය දකිනවා නැත්තම් ඒ ප්‍රඥාව අප්‍රමාදී වෙනකොට සත්‍යයක් නැකෙන්නේ කොහොමද? දැන් මේ ප්‍රඥාව තුළින් මේ සත්‍ය දකිනකොට දකිනකොට දකිනකොට මොකද උට අහු වෙන්නේ? ප්‍රඥාව තුළින් මේ සත්‍ය දකිනකොට දුක පිරිසිදු දකිනවා. දුකේ සත්‍ය අහු වෙනවා. එහෙනම් මේ නිවීම නෙවෙයි දොහු කරා යන්නේ. අන්න නිවීම හැකියාවක් වඩපත් වෙන්නේ. තමන්ගේ ජීවිතය තුළ නිවීමට යොමු වෙන්නේ තමයි කියලා. ඒ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒකයි පස්සේ දෙකම කියන අනිවාර්යෙන් නිකලෙස් වෙනවා උපන් මාත්මකට ඇයි ඔහු මේ නිවීම තමයි පරම සත්‍ය බව අත්විඳිනවා කවදාවත් ඔහු ඒක ඔහුගේ ජීවිතය තුළ නැයි වෙන්නේ නැහැ වාරස්ථාය. ඒක ඒක හැකීම සත්‍යාරක්ෂාවීම. සත්‍යව කොපමණ භූමිය අවිදස්නෝ උපදී මොන්ති සමත්තා සමාධින්න මට කලින් කෙලස් කියනකොට කෙලෙස් තිබ්බ අවිද්‍යාව කියන. ඒ වගේම දැන් මම මේ සියල්ලක්ම දුරු කරා. නැවත ආය හට ගැනීමක් නැහැ. ඒ සියලුම කෙලෙස් දුරු කළ දැන්ම සාසනායවන් සමන්නාගත විදුණා පරමේ චාල විද්‍යාවේ සමන්නාගතෝ. ඔව් පරමෝ චාල විද්‍යාවේ නුතුණා. ඒ තුරු පරමෝ අරියෝ ත්‍යාගෝ යදිදං සාපූප සාපූප පරිපන්නිස්සග්ගෝ සියත්මේ උතුම්ම ත්‍යාගය තමයි සියුතේ දුරු කිරීම. තස්සේ උපවන කුබ්බේ අවිජතනෝ අජත්තං හෝදි ඡන්தோ සරාගෝ ස්වාස පදීන මට කලින් තිබ්බා රාගය ඡන්දය ඒක පදීනයි ඒක දුරු කරා ඒ වගේම තිබ්බා ද්වේෂය ඊළඟ තිබ්බා මෝහය මෙන්න මේ සියල්ලක්ම දුරු කරා මෙන්න මේ පරම ත්‍යාගය තමයි මේ රාග දේශනුව දුරු කිරීම මේ උපදී කෙලෙස් සම්පූර්ණ දුරු කිරීම තමයි පරම උතුම්ම යාවේ. එතකොට එහෙනම් සත්‍ය දකිමින් දකිමින් ඉන්නකොට ඔව් මේ සත්‍ය සත්‍ය රැක්කා ඒ වගේම නිගුණේ මේ ත්‍යාගය තුළ නෙමෙයිද? ත්‍යාගය තුළ තමයි ඔව් සම්පූර්ණයෙන්ම ඒ අතහැරීමට වැඩි පුරුදු කරේ. ඇයි සත්‍ය දකින්න දකින්න රාගය, දේශය, මොහය ඒ අවස්ථාවේ සකස් නොකර සකස් නොකර අවසානයේදී උතුම්ම නිවන කරා යොමු වෙනකොට සියලු කෙලෙස් දුරු වෙලා යනවා. අන්නේ සියල්ලක්ම දුරු වීම තමයි පරම ත්‍යාගයේ උතුම්ම ත්‍යාගී බවට පත් වෙන්නේ. මේ ත්‍යාගය කියන්නේ ඉක්මෙන් නැත්නම් ත්‍යාගය කියන්නේ වඩන්න කියන මුදු කරන්නේ වඩන්න තියෙන දෙයක් බව. ඔහු ඒ සියල්ලක්ම ත්‍යාගයේ වැළලු බව වටහා ගන්නවා. ඒ වගේම තමයි මේ රාග දේශ මොහ කියන කාරණා සියල්ලක්ම සංසිඳුණා. රාග දේශ මොහ කිරීම තමයි සං සෙලෙන්නේ නැති බව. එතකොට එනම් රාග දේශ මොසන්තුම අන්න ඒ තුල හික්මනවා. ඉතින් බලන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය දැකීමක්, ත්‍යාගය වැඩිවීමක්, ඒ වගේම සංසිඳීම තුළ හික්මීමක් මේ සියල්ලම ඒ තුල අන්තර්ගත වෙනවා. ඒ සත්‍ය හතර තුල පිහිටියට පස්සේ ප්‍රඥාවෙන් අප්‍රමාදීව සත්‍ය දැකලා ත්‍යාගය වඩලා සංසිධීම හිතුණාට පස්සේ ඔන්න ඒක පිළිදෙන පිනාගේ ස්වභාවය මොකද කිව්වේ? මඤ්ඤණාවල පවත්තන්නේ. යත්තකම් මඤ්ඤිතව නපවත්තන්නේ. මේ සත්‍ය අනිත්‍යන මේ අනිත්‍යන මත තුල ඊට පස්සේ මඤ්ඤණාවල පවත්තන්නේ. මඤ්ඤිතය කොපණ අපවත් මාන මුනි සන්තෝෂී යුක්තේ මඤ්ඤණාව පවත්තන්නේ මුනිවරයා සාමි මුනිවරයා කියලා කියනවා. මොකද මඤ්ඤණාව කියන්නේ? අත්මේ වික්කමන්නේ කියන්නේ වෙමි කියන එක මම හිතුවා. අය මමත් මේක මම හිතුවේ එකක්. මේ මම වෙමි කියන එක, මේ මම වෙමි කියන එක මම හිතුවා. භවිස්සන්ති මම හිතුවේ එකක්. වන් නෙමෙයි කියන එක මම හිතුවා. මේ භවිස්සන්ති මම හිතුවේ එකක්. නෙවන් නොවන් නෙමෙයි කියන එක මම හිතුවා. රූපී භවිස්සන්ති මම හිතුවේ එකක්. රූපයක් රූපී වෙනවා කියන එක මම හිතුවා. අරූපී භවිස්සන්ති මම හිතුවේ එකක්. අරූපී වෙනවා කියන එකත් මම හිතුවා. සංඤී භවිස්සන්ති මම හිතුවේ එකක්. සංඥාවක් කියන එකත් මම හිතුවා. අසංඤී භවිස්සන්ති අසංඥ වෙනවා කියන එක තමයි දෙයක්. නේව සංඥා ආසංඥ මනින්නේ නේව සංඥා ආසංඥ වෙනවා කියන එක මනින්නේ මනින්දයක්. මනිකම් විකු රෝගෝ මනිකම් කියන්නේ රෝගයක්. මනිකම් ගල්ලෝ මනිකම් කියන්නේ ගෙඩියක්. මනිකම් සල්ලම් සබ්බ මනිකානම් තේ විකු සමිතෝ මුනි සන්තෝෂි මේ අනිත්‍යන හතර තුල පිළිගැට පස්සේ මේ සියලු මනිනාවල කියනවා. ආදිෂ්ඨන හතර තුල පිළිගැට පස්සේ මේ සියලු මනිනාවල අස්මීති මම එමේ කියන කාරණා මම එමේ කියන මේ මම එමේ කියන කාරණාව රූපී වෙමි අරූපී වෙමි අසංඤී වෙමි සංඤී වෙමි වන්නේමි නොවන්නේමි මේ සියලු මඤ්ඤණා ඉක්මවනවා දැන් අපි යමක් හේතුඵල නොදැක පුරුදු කරොත් මේ මඤ්ඤණාව මොකක්ද හරි අපි අහුවෙන්නේ නොවන්නේමි කියන එකට තමයි ගොඩාක් වෙලාවට වෙලා යන්නේ වෙන්නේ නැහැ කියන කාරණාවත් සබ්බ මනිකානං තේ බික්ඛු සමතික්කවති සම්පති උච්චති මුනිකෝ පණේතං බික්ඛු සන්තෝ නජායි මේක සාන්ත මුනිවරයා උපදින්නේ නැහැ ඒ කොහොම උපදින්නේද සත්‍ය දකින්නකොට අන්න ඉපදීම කියන කාරණාව නැහැ නජියති දිනනවා කියන එක නෑ නමියති මරණවා කියන එක නෑ කුප්පති සර වෙනවා කියන එක නෑ නමියති හේතනවා කියන එක නෑ සම්විත්ත වික්ඛු නත්ති එන ජායත උපදීමක් නැතිනම් අදායනවා නොකී ජීවිත. උපදී නැත්නම් තොසීලන් දිනන්නේ. එතකොට අපි ලෝක කතා කරන රහතන් වහන්සේ එන වෙනවා ඉස්සර මරණයටපත් වෙනවා කියන කාරණාව ලෝකෙින් අපි දක්න න්‍යාය අසත්‍යයි. අදීයමානෝ කිම්මේ අමීයමානෝ කිම්පු පිස අකුප්පමානෝ පිච්චනීය කියන්නේ. එහෙනම් මිය යනවා දිරනවා කෙලවෙනවා කියන මේ කිසිම කාරණාවක් සිදුවන්නේ නැහැ මේ මඤ්ඤණාවල් නොපවත්න නිසා අදිස්ථාන හතර තුල පිළිකරනවා. යතෙන්ද මඤ්ඤණාව නොපවත්න්නේ මේක මේ විදිහ මඤ්ඤණාව නොකරනකොට මේ සාන්ත මුනිවරයා කියලා කියනවා බුදුරණන් වහන්සේ හැදෙන්නේ. එතකොට මේ දේශනාව තුළදී බුදුරණන් වහන්සේ විස්තර කරගෙන ආවා මූලික තැන ඉඳලා නුවණ මුල් කරගෙන අප්‍රමාදී වීමෙන් සත්‍ය දැකීමෙන් යන වැඩ පිළිවෙල තුළ අරහත්ත්වයට දක්වාම සිදුවන වැඩ පිළිවෙල. මෙතන සම්පූර්ණයෙන් කියන්නේ කොහොමද ප්‍රඥාව කියන වැඩ පිළිවෙල. දැන් මේ කුක්කුසාදී වික්ෂුව මේක අහගෙන ඉන්නේ. බුදුරණවහන්සේ දැනගෙනද? බුදුරණවහන්සේ දැනගෙන නෙමෙයි. ඔන්න අහගෙන ඉන්නේ මොකද උනේ? ඔන්න මේ මෙන්න මේකයි වික්ෂුව කෙටියෙන් කියපු මේ ධාතු විභංගේ ධාතු වල විභංගය කියලා බුදුරජාණන් වහන්සේ මේ මුක්කුසාති භික්ෂුවට පැහැදිලි කරනවා. ඊළඟ මුක්කුසාති භික්ෂුව මොකද කියන්නේ? බලන්න දහම වැටෙලා ඊළඟට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැටුව සාවධානයෙන් තේරුම් ගන්න අහගෙන හිටියා. ඒ අවස්ථාව තුළදී දහම තේරුම් ගත්තා. ඊට පස්සේ මුක්කුසාති කරනවා මොකද්ද? මම මේ සත්නා කියන මේ අනුපත්තෝ සුගතෝ කියන මේ අනුපත්තෝ මේ භාග්‍යතුන් වහන්සේ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ හිමි කියලා බුදුන් වහන්සේට වන්දනා කරනවා වන්දනා කළා බුදුන් වහන්සේ කී බුදුන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මම බාලී වගේ මම මුලා වෙලා මා බුදුරජාණන් වහන්සේට ආවසෝවාදයෙන් කතා කරලා අනේ ස්වාමීනි මට සමාවෙන්න දීපුවා මට මේක ආයත සංවරයේ සමාවලයේ පාද බුදුරජාණන් වන්දනා කළේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට උපසාද කියනවා උපසාදී යම් කිසි කෙනෙක් මේ විදිහට ආයත සංවරයේ වෙනවා ඒක ආර්ය විනී වැඩිමක්මයි ඒක ආර්ය ජීවමක්මයි මේ ආයත සංවරයක් කියලා බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉල්ලනවා ස්වාමීනි මට පැවිදි සම්බුදලා පාදින් සීක්වා කියලා. ඒතර බලන්න බුදුරණවහන්සේ ගාගෙන ගියා බුදුරණවහන්සේ බුදුරණවහන්සේ කියන කෙනෙක් බුද්ධලේ හම්බුණා. නමුත් බුදුරණවහන්සේ ඔහුට බුදුරණවහන්සේ හම්බුන්නේ නැහැ. බුද්ධලේ හම්බුණා. ඒ බුද්ධලේ කිව්වම ඇහුවා. අහමුදන බුදුරණවහන්සේ දැක්කා. දැකලා බුදුරණවහන්සේව සරණ ගියා. සරණ ගිහිල්ලා පැවිදි වුණා. ඊළඟට කියනවා ඔබට පාත්‍ර සිව් සම්පූර්ණ නැහැ. ඒක පාත්‍ර සිව් වරණේ කිව්වා. පාත්‍ර සිව් වරණේ යනකොට මොකද වෙන්නේ? අ ඔයාලා යනකොට අර ගොඩනන් ඇවිල්ලා සාදී ජීවිතේ ඇතිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වාග්න වික්ෂුන් වහන්සේලා කියනවා මේ කුසාමි කුල පුත්‍රයා පංචෝරම්බාමි සම්බුදු කරලා ඔප්පාදිකව බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා කුසාමි කුලෙන් සම්බුදු කරනවා. ඒතර බලන්න මේ දේශනාවක බුදුරජාණන් වහන්සේ මහා විශාල දහම්පල් ඇතුළ ගම්භීර කරුණ විශාල ප්‍රමාණයක් පැහැදිලි කරා. මේ පැහැදිලි කරපු පරියාය තුළ ප්‍රමාණ තුළ අපි ප්‍රඥාව අදාළ මාර්ගය පුරුදු කරමින් අපි ඉගෙන ගන්න අපට මේ කුක්කුසාදු වගේ මේ ධර්ම වටහා ගන්න ඕනේ. හැබැයි අපි අපි තුල තිබිච්ච අපි තුල තියෙන මේ රාගය ඉක්මවලා අපි කල්පනා කරන්න වෙනවා. මේ දේශනාවට අනුව කල්පනා කරන්න වෙනවා. එතන සුක්ඛසාධනිය ඇහුවේ බුදුරජාණන් වහන්සේ කියන එක කියන නෙමෙයි. ඒ කියන කාරණා තේරුම් ගන්න. කියන කාරණා තේරුම් ගන්න අහගෙන ඉන්නේ. එතකොට ඒක තේරුම් ගන්න නම් ඒක හොඳට සාවධානව තමන් ග්‍රාමණය කියපු කාරණා ටික හරියට. එහෙනම් අපි මේ දහම වර්තමානයේ තුල ප්‍රායෝගිකව මේක කල්පනා කරලා මේක හොඳට ශ්‍රවණය කරලා තේරුම් ගන්න විශ්වාසතර අපරාධ මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේකට මේ තව මොහොතකින් තව ටික කාලෙක වෙනවා කියන එකක් නෙමෙයි. ක්‍රමානුකූලව ටික ටික මේ ප්‍රඥාව වැඩෙනකොට සිදුවෙන දේවල් අපිට එකපාරට ඉදු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට බුදුරණවහන්සේ කාලේ ඉපදුනේ මහා පුණ්‍යවන්ත උසාල හැකියාවක් තියෙන අය. මේ යුගයේ අපට එහෙම හැකියාවක් නෑ. මෙය කියලා කියන්නේ කාලයක් පුරුදු කරන කාලයක් මේ ස්වභාවයේ තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ හොඳට මේ කර්ම තේරුම් ගන්න. දැන් මේ දේශනාව බලනකොට බලන්න අපි මේ දේශනාව තුළ තියෙන වචන ටික විතරනේ මේ පිළිවෙල මේකේ අන්තර්ගතය මේ ඔක්කොම කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට අපිට හිතන්නේ නැහැ. ඒ හිතනකොට අපේ ප්‍රඥාව වැඩෙනවා. වැඩනකොට මේ කරුණ වැටෙනවා. අන්න එදාට අපිට මේක අහු තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම මේ උතුම් ධර්ම වටහා ගන්නට මේ උතුම් ධර්ම වටහාගෙන ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නද ඒ වගේම සත්‍ය රකින්නට සත් ඊළඟට ත්‍යාගය වඩන්නට සංසජීවන තුළ සිටින්නට ඒ භාග්‍ය අපි සෑම සිනාටම උදා වේවා සාදු සාදු